අසත් ධම්මස්සවණම් පහම් භික්කවේ සහාරං වදාමිනෝ අනාහාරෝ කෝච භික්කවේ ආහාරෝ අසත් ධම්මස්සවනස්ස පාපමිත්තතාති තස්ස වචනියන්ති තී අවුරුණිය ස්වාමීන් වහන්සේ මෑණිනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේශනා මාලාවේ 8 වෙනි අංකයේ වශයෙන්. අද අපේ වැඩසටහනේ 8 වෙනි දවසේ. ඉතින් මේ දවස් 8ක්ම අපි සරුවත් දේශිත එකම සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ධර්ම මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගෙන එක එක දවසට දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන යනවා. කවුරුත් දන්නා පරිදි අපි ඉදිරියෙන් තියාගත්තේ අවිජ්ජා සූත්‍රයයි ඉතින් ඒකේ ප්‍රධාන මාතෘකාව අවිද්‍යාව සිංහලෙන් කියනවනම් එහෙම නැත්නම් මෝහය නැත්නම් නොදැනුවත්කම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය අන්නේ අවිද්‍යාව කියන මේ සංකීර්ණ ප්‍රශ්නය බැලු බැල්මට නම් මිනිසෙකුට විසඳන්න පුළුවන් මෙලොවදී විසඳන්න බැරි මිනිසෙකුට විසඳන්න බැරි මෙලොවදී විසඳන්න බැරි බරපතල ලෝකෝත්තර ප්‍රශ්නයක්. නමුත් සරුවචන් වහන්සේ බරපතල ප්‍රශ්නෙම දේශනාවට මාතෘකා කරලා ඒ දේ කිලෝරක් කරගන්න බැරි ප්‍රශ්නයක් බව ප්‍රකාශ කරලා පුරිමම් බික්කවේ කෝටින් න පඤ්ඤායති අවිජ්ජාය මාන්නේ මේ පුබ්බා කෝටින් පූර්ව කෝටිය පූර්ව කෙලවර දකින්න බැරි තරම් මේක කිලවරක් දකින්න බැරි තරම් ගැඹුරු ප්‍රශ්නයක් එසේ නමුත් මේක හේතුඵල ධර්මයකින් හට ගන්නවා කියන ඉංගියක් දීලා පටන් අරගෙන මේ හේතු ඒ එක එකට එකට එකට හේතු මුලට මුලට මුලට මුලට ගෙනා. ගෙනලා ඊයේ වෙනකොට අපි බැහැගෙන හිටියේ මේ අසත් ධම්ම ශ්‍රවණේ. ධර්ම ශ්‍රවණේ වෙනුවට අසත් ධර්ම ශ්‍රවණයයි මේ අසත් ධර්ම ශ්‍රවණය තමයි අශ්‍රද්ධාවට හේතු වෙන්නේ ශ්‍රද්ධාව නැතිකරන්න හේතු වෙන්නේ. ඒ අශ්‍රද්ධාව නිසායි කෙනෙකුට යෝනිසෝමනසිකාරයේ කෙලසෙන්නේ අයෝනිසෝමනසිකාරයේ හටගන්නේ ඒ අයෝනිසෝමනසිකාරයේ තියෙනවා නම් එවැනි කෙනෙකුට සති සම්පජඤ්ඤයක් නැත්තම් මේ සතිපට්ඨාන භාවනාවක් කරන්න බෑ අසති අසම්පජඤ්ඤ භාවය ඇති වෙනවා ඒ අසති අසම්පජඤ්ඤ භාවය ඇති කෙනාට බය ලැජ්ජාවක් එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරයක් හිතා ගන්න බෑ හිතුවත් ඒක පේන්නේ නෝන්ජල්කමක් වාගේ ඒ කෙනාගේ ඉන්ද්‍රිය අසංවරය පිහිටනවා මේ ඉන්ද්‍රිය අසංවරයේ පිහිටන කෙනාගේ නිතරම තුන්දොරින් කෙලස් රැගිරෙනවා ත්‍රිවිධ දුෂ්චරිත නිතරම සිද්ධ වෙනවා අන්නේම ත්‍රිවිධ දුෂ්චරිත සිද්ධ වෙන කෙනාගේ නීවරණ ධර්ම සුවසේ වැඩෙනවා කවදාකවත් ඒක අයින් කරගන්න බැරි විදිහට ඝන බහල වෙනවා ආහනේ ඝන බහල වීම නිසා මේ අවිද්‍යාව නිතරම ආහාර ලබනවා පෝෂණය ලබනවා ඕජාව ලබනවා හේතු ලබනවා ඉතින් ඒ නිසා අසත් ධර්ම ශ්‍රවණය එකින් එකට එකින් එකට එකට yaadීලා අවසානයේ Taman කැමැති වුණත් අකමැති වුණත් ඒකෙන් මේ අවිද්‍යාව මෝහය හට ගන්න. ඉතින් ඒක සාමාන්‍ය ලෝකයා ගත්තාම ඒක අසත් ධම්මස්සවනේ සත් ධම්මස්සවනේ පිළිබඳව ಗುಣ විශේෂයක් දන්නෙත් නැහැ. අවිද්‍යාව පිළිබඳව දුරු කිරීමේ ආසාවකුත් නැහැ. ඒක නිසා ඒ විසුද්ධි මාර්ගයේ කලිමු සඳහන් කරා වගේ දුක පිළිබඳ අවිද්‍යාවට ප්‍රේම කරනවා. දුක පිළිබඳ අවිද්‍යාවට තෘෂ්ණා කරනවා. ඒක තමයි පෘථග්ජනයාගේ හැටි. ඒ වගේම සැප පිළිබඳ ඇති ආශාව අවිද්‍යා ස්වරූපයෙන් වංචා කරනවා. අපි අපි සැප පිණිස අපි නොකල යුතු නොපනත්කම් කොච්චරක් කරනවා. කරලා ඒ වුණත් ඒක පිළිබඳව අපි දෙන නිදහසට කරුණු සේරම අවිද්‍යාවට වැටෙන්නේ. නමුත් අපි ඒ අපි දෙන නිදහසට කරුණු අපි වලට අපි ප්‍රේම කරනවා. ඉතින් මේ தത്വෙදීදී එහෙම කෙනෙකුට සරුවච්චන් වහන්සේ ලෝකේ පහළ වුණාට කිසි ಗುಣ විශේෂයක් ලබන්න බෑ මොකද එයත් මේ දුක පිළිබඳ ඇති අවිද්‍යාවට ප්‍රේම කරන නිසා කවදාකවත් දුකෙන් ගැලවීමක් ගැන හිතන්නත් බෑ ඒ වගේම දුකෙන් ගැලවෙනකොට හිඟන්නගේ තුවාලේ සනීප වෙන්න වගේ තමයි උට බිස්නස් නැතු වෙනවා එතකොට හිඟන්නගේ තුවාලේ වණ වෙච්ච තරමට තමයි මිනිස්සු සල්ලි දෙන්නේ ඒ නිසා හිඟන්න කැමති නෑ තුවාලේ සනීප වෙනවට අන්නේ වගේ පෘථග්ජනයා කැමති නෑ දුක නැති වෙනවට මොකද ඒකෙන්මයි ජීවත් වෙන්නේ. ඉතින් ඉන්නකම් කේන්ද්‍රී ගග ආණ්ඩා ආණ්ඩා චරුචරු ගග ඉන්නවා. නමුත් දවස පුරාවට කරන්නේ අර දුක ඇතිවීමට අවශ්‍ය කරන හේතු සපේනේ. ඊට වැඩිය වෙනස් කෙනෙකුට තමයි අපි යෝගාවචරය කියලා කියන්නේ. ඒ යෝගාවචරය මේ දුක පිළිබඳව සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් වැටහිලා ඒකට අපි සංසාර බය කියලා කියනවා නැත්නම් සංසාර සංවේගය කියලා කියනවා. සංසාර සංවේගය නිසා අනේ අඩු ගානේ මේ නැවත මත්tei පහළ වෙන දුකටවත් නැතිවීම පිණිස ආහාර නොදී ඉන්න හේතු නොසපයා ඉන්න උනන්දු වෙනවා නම් මේ සරුවචනාංශේ ඉරාදින ක්‍රමයට පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට ගියාම මේ අසත් ධර්මා ශ්‍රවණේ නිසා තමයි මේ සේරම හටගන්නේ කියලා ඊ අපි නතර වෙච්ච තැන. අද ඉදිරිපත් කරගත්ත ඒ pāli වාක්මාලාවේ සඳහන් වෙන්නේ අසත් ධම්මස්සවනම් පහම් බික්කවේ සහේ සහාරං වදාමි. මහන්නේ මේ අසත් ධර්ම ශ්‍රවණියත් නැත්නම් සත් ධර්ම ශ්‍රවණිය වෙනුවට අසත් ධර්ම ශ්‍රවණියත් ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. ඒකත් ආහාර සහිතව හේතු සහිතව පහළ වෙන්නේ. ඒ ආහාර නැති වුණොත් ඒ හේතු ඕජාව නැති වුණොත් ඒ අසත් ධර්ම ශ්‍රවණිය දුර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මොකද්ද අසත් ධර්ම ශ්‍රවණයට හේතුව නැත්නම් ආසන්න කාරණාව ආහාරේ අසත්පුරුෂ සංසේවනේ නැත්නම් පාප මිත්‍රතාවය මේ අසත්පුරුෂ සංසේවනේ නිසයි අපි මේ අසත් ධර්ම ශ්‍රවණයට වැටෙන්නේ ඒක නිසා මේ වෙලාවේදී යම් දුකක් යම් වෙහසක් සම් යම් පෙළෙන ගතියක් යම් තවන ගතියක් රුප්පණ ගතියක් ඉදන ගතියක් තියෙනවා නම් ඒ ඔක්කොම අපි මෙතෙක් කල ආශ්‍රය කරපු මේ කිට්ටුවන්තයෝ නිසා තමයි. කවදාකවත් ආශ්‍රය කරපු නැති කෙනෙක්ගෙන් අපිට මේ දුක එන්නේ ඒක නිසා මත්තරත් අපිට යම් කිසි දුකක් එනවනම් ඒ දුකට ප්‍රධාන හේතුව අපි අසු කරන ටිකම තමයි. ඉතින් මේක හරි අමාරු සත්‍යක් දිරව ගන්න. අපි හිතාන ඉන්නේ මේ අසුරු කරන කට්ටියකින් තමයි අපිට මේ සැප ලැබෙන්නේ. සැප නොලැබෙනවාමත් නෙවෙයි. නැත්තන්ගේ සැප ලැබෙන නමුත් ඒ සැප සඳහා කඹුරන කැඹිරිල්ල දිහා බලනකොට හරිම පාඩු බිස්නස් එකක් කරන්න යනවා. ඉතින් ඒක නිසා පාප මිත්‍රයාගෙන් වෙන් වෙලා කල්යාණ මිත්‍රයා අසත්පුරුෂයාගෙන් වෙන් වෙලා සත්පුරුෂයා එනතම් පාප මිත්‍රතාවෙන් අයින් වෙන එක අපිව හිතන තරම් ලේසි නෑ මොකද පාප මිත්‍යා ගාවේම අඳුර ගන්නට ලේබල් එකක් නෑ. එක දෙපැත්තකින් කරන්න පුළුවන් එකක් තමයි කල්යාණ මිත්‍යා දැනගෙන කල්යාණ මිත්‍යා මාර්ගයෙන් පාප මිත්‍යා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඒකෙදිත් කල්යාණ මිත්‍යා අඳුරන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. මොකද කල්යාණ මිත්‍යා භජනෙට කැමති නැහැ. හැම වෙලාවෙම මේ පුද්ගලයා පැත්තකට වෙන්න හදනවා. එයා විවේක වනපන්ත සේනාසන ඇසුරු කරමින් විවේකයේ ඇසුරු කරනවා. මොකද මේ ලෝකේ ඉන්න තාක් ඉන්නේ බාලයෝ. මට මතකයි ඔය ගිය පාර්ට ඉස්සල සැරේ පර්ත් වලදී මේ මාතුකාට අපි ටිකක් බැස්සා මේ පාප මිත්‍රයන් සහ කල්යාණ මිත්‍රයන් කියන. එතකොට එක්කෙනෙක් අහලා තිබුණා කොහොමද පාප මිත්‍රය අඳුරන්නේ කියලා. මට එක පාට හිණාවක් ගිහලා මං කිව්වා කණ්ණාඩියක් ඉස්සරහට යන්න කියලා. දකින්නේ පාප මිත්‍රෙක්මයි. ඒකට තමන්ගේ උස සයිස් එක කණ්ණාඩියකට යන්න ඕනේ. එනිසා අපි තමයි අපිට ඉන්න ප්‍රධානම පාප මිත්‍රයා. මොකද හේතුව අපි කෙලෙස් සහිතයි නං. ඒ කෙලෙස් සහිත හිතින් කරන මොන්නම දෙයක්වත් වගතුවක් නම් වෙන්නේ ඒක නිසා බාහිරේ පාප මිත්‍යා හොයනවා වගේම ඇතුළත පාප මිත්‍යා හොයනවා කියන එක සෑහෙන දාඩිය දාන බිස්නස් එකක්. සෑහෙන හීන් දාඩිය වැටෙන එකක්. මොකද ඒ තරම් පේන්න දකින්න තියෙන්නේ ඒ වගේම ඉද්දෙන්නේ කුප්පන්නේ මතුවෙන්නේ අඬහරපාන්නේ කියාපාන්නේ සේරම පාපතාවයකින් නැත්තම් පාපෙන් තමයි. කල්යාණ මිත්‍රත්වයට එනකොට ඒක වසංගන ගතියක් තියෙනවා. භජනෙට කැමති නැති ගතියක් තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් වෙත පැමිණෙනවා නම් පැනලා දෙනවා නම් අපි සිංහලෙන් කියලා කියන පැනලා දෙනවා නම් මතක තියාගන්න පාප මිත්‍රය තමයි. කල්යාණ මිත්‍රය ඊටාමත්ම අමාරුයි. හඳුනා ගන්නත් ඇසුරු කරන්නත් මොකද මේ භජනය කියන එක හරීම වෙහෙසකර බිස්නස් එකක්. මේකදී අපිට ඇති වෙන වෙහෙස මානසික සහ කායික වෙහෙස කියලා නිම කරන්න බෑ. මේ ਸਰවචනාංශ වැඩ ඉන කාලේ මේ අවිශා බමුණු ගමකට අසල තියෙන වනසණ්ඩ සේනාසනයක ඉන්න වෙලාවක නාගිත ස්වාමීන් වහන්සේ තමයි හිටන ඉඳලා තියෙන්නේ උපස්ථානයේ පිනිස ඉතින් විශාල බමුණු පිරිසක් මහාසාර කුලෝලින් සතුවචන් වහන්සේට පෙනුම් අරගෙන පූජා භාණ්ඩ අරගෙන ඇවිල්ලා ඒ වනයේ අසල එනකොටම ඒ පිරිසගේ ගෝසාව දැනිලා සරුවචනාට මේ මාළු කඩේ වගේ කවුද මේ කෑ ගහන්නේ කියලා. එතකොට නාගිත සාංශ කියනවා ස්වාමීන් වහන්සේ මේ බමුණු ගමේ මිනිස්සු ඔබ වහන්සේගේ ගුණ අහලා මේ විශාල මේ පෙනුම් අරගෙන පිළිකර අරගෙන ඇවිල්ලා තිනවා ඔබ වහන්සේ දකින්නවස් කියනවා මං කිසිසේත්ම කැමති නැහැ යන්න කියන්නේ ඔය මාළුකාරයොත් එක මට කිසි බිස්නස් එකක් නැහැ කියලා. ඊට පස්සේ නාගී ස්වාංශ කියලා අර පිළිසත කියනවා මේ අවස්ථාවේදී ਸਰවචනාංශේ දැක බහලා ගන්න අමාරුයි ස්වාංශ විවිකෙන් ඉන්නේ කියලා. ඒකට අර කල්ල හුඳටම පින්චෙන් වෙලා කියනවා අනේ එහෙම කරන්න එපා. කලාතුරකින් ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. කලාතුරකින් තමයි බුදු කෙනෙක් එහෙම අපේ අසලගම් වලට එන්නේ. ඉතින් අපිට එහෙම දුර බහැර ගිහිල්ලා බලන්න බෑ නිසා ආපු වෙලාවේදී අනේ මේ පිරිකර පූජා කරන්න දෙන්න. අනේ අපිට දැකලා සතුට වෙන්න දෙන්න. ඊට පස්සේ නාගේශ වංශ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඒ අත්තන්ට යන්න කිව්වට කැමැති නෑ. මොකද මේ වහන්සේ කෙරෙහි විශාල ශ්‍රද්ධාවකින් භක්තියකින් කටයුතු කරනවා. සරුවචනස කියනවා නාගිත මම දැන් සැරයක් කිව්වා. ඔය කෙවුලොත් එක්ක මට කිසි ගනුදෙනුවක් නැහැ යන්න කියන්නේ. ඉතින් ආයෙත් නාගිත නාගිත ස්වාමීන් කියනවා සරුවචනසට මතක් කරා සරුවචනස විවේකයට කැමති ඵලයන් කිව්වයි කියලා කියන්න බෑනේ. ඒක කියන්නේ විවේකයට කැමති නිසා පිය ගණිත වශයෙන් හරියටම පින්සෙන්ඩු වෙලා කියනවා. අනේ එහෙම කරන්න බෑ ඔබ වහන්සේ නම් උපස්ථායකයා කියන දැනකට වඳින්නම් අඩු ගානේ ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා ඉන්න දෙන්නයි කියලා. ඉතින් නාගේශ ස්වාමීන් වහන්සේ ආයෙත් කටවුල් කරගෙන ඇවිල්ලා සරුවචනාංශයට මතක් කරනවා සාන්ති තාමත් මහින්සක පිටිසක් ලොකු සද්ධාවකින් ඉන්නේ. ඒක නිසා ඇවෙන් ඉල්ලනවා කියලා. සරුවචනාංශේ සඳහන් කරන මම දැන් සැරයක් කිව්වා, දෙකක් කිව්වා. මේ විදියට කෑකොස්සන් ගහන පිරිසක් එක මට කිසිම සම්බන්ධයක් ඕනේ නැහැ. ඒ නිසා මම උඹටත් එක කියන්නේ මම උඹට කියන්නේ මෙච්චරයි. මම යන ගමනකදී ගව්වත් තරම් ඉස්සරහා මට කවුරුත් පේන්න නැත්තම් ගව්වත් තරම් පිටිපස්සේ මට පේන්න නැත්නම් අඩු ගානේ නාගයතුමට අවශ්‍ය වෙලාවට මල මුත්‍ර පහ කරගන්න පුළුවන්. ඔය සෙනගත් එක්ක ඉන්නවයි කියන එක මහා කැඹිරිල්ලක්. සෙනගත් එක්ක ඉන්නවයි කියන එක පරණ ණයක්. එහෙම නැත්නම් විශාල පාපයක්. ඒ නිසා මම විවේකයට කැමතියි කියලා. ඉතින් ඒ ධර්මයටම සරුවචනාංශය දන්නවා දුස්සීලෝහි බහුජනෝ හැබැයි මේ ඔක්කොමලා සරුවචනාංශයට වැඩිය බොහොම ආලවට්ටම් පාගෙන ලස්සන වචන කියාගෙන ඉඟි බිඟි පාගෙන ආලව මේ ආලිංගන පාගෙන එනවා. ඒ නිසා අපිට හරි අමාරුයි මේ බුදු කෙනෙක් දැකලා බුදුබණ අහලා එයනෝ කටයුතු කරපු කල්යාණ මිත්‍රයෙක් දැකලම මේ ආදර්ශයේ ජීවනචර්යාව පිටකොන්ද ආධ්‍යාත්මික පිටකොන්ද හදා ගන්නවා මිසක්කා මේ මොනම කෙනෙක්වත් මේ උගන්වන ධර්මයක මේ ගඟ දිගේ ඉහළට පීලන ක්‍රමේ. එහෙම නැත්නම් මේ කල්යාණ මිත්‍ර හඳුනාගන්න ක්‍රමේ. ඉතාමත්ම අමාරුයි. ඉතින් ඒ නිසා මේ කවුරක්වත් නැත්නම් නිකන් ඉන්න කලේසි. ඒ ਸਰුවචනාංශේ <clears throat> බුදු වුණාට පස්සේ මතක් කරනවා Taman ඒ අකීර්ති පඬිවරයන් ඉන්න වශයෙන් අකිත්‍ය කියන නාමයෙන් ඒක පස්සේ Hindu ආගමේ කියන අගස්ති මුනි කියලා කියන දෙන්නම එක්කනා මේ ආත්ම ගානකට ඉස්සල්ලා අකිත්‍ය පඬුව ඉන්න කාලේ රජසප අතහැරලා මේ රාජ්‍ය විමසන්න ගියාම සිද්ධ වෙන විවිධාකාර මේ ආධ්‍යාත්මයේ මේ දේශපාලනමේ නැත්නම් මේ ආයතන නීති සංග්‍රහය වලින් තියෙන වෙහෙස අතහැරලා රාජ්‍ය සභාවට රාජ්‍ය භාර දීලා කැලේට යනවා ගිහිල්ලා කියනවා කිසියම් කෙනෙක් මොනම හේතුවක් නැතුව මාව හම්බෙන්න දෙන්න එපයි කියලා කරගහක් යට ජීවත් වෙනවා කරකොල කාලා. උදේ වරුවේ කරකොටියක් කඩලා ඇත්තම විකාල භෝජන ශික්ෂාපද නිසා නෙමෙයි තපස් පැවිද්දෙන් පැවිදි වෙලා කරකොටියක් අවුවේ තියලා ඒක 11 යමාර විතරනට තව් ගහුණාට පස්සේ ඒක වළඳලා මුළු හැන්දවරුම ගත කරනවා. බුද්ධුම සතුටක් ගත කරන්නේ පැය 24ම තමන් ඒක තමන් ගත කරන්නේ. මෙහෙම ඉන්න වෙලාවේදී සක්ත දේවේන්ද්‍රයාගේ පාණ්ඩු පාණ්ඩු කම්බල සෛලාසන උණු වෙනවා. මෙච්චර මිනිස්සුયો নানা ආකාර සැප හොයද්දී මේ අකිත්‍ය පඬිතුමාගේ තියෙන මේ විවේකයට කැමැත්ත. ඉතින් ඒක නිසා සක්ත දේවේන්ද්‍රයා කරන්නේ මේක පරීක්ෂා කරන්න අර ගලක් උඩ කඩලා වේලෙන දාලා තියුණු කරකොල ටික අයින් කරන දවසක. ඒකල බලන්නවා තාපසයා මොකද කරන්නේ කියලා හැන්දෑව බලනවා කරකොල ටික අවු ටව් ගහන්න දාපු ටික නෑ කාබන් නිකන් එනවා. ආය හැන්දෑවරි ආය ව්‍යාවෘත වෙන්නේ නෑ. ආලත ආලහාරගෙන कांड මොකක්වත් නෑ. ඊට පස්සේ සක්‍රේ වෙන්දා හිතනවා මකෝ මේ මනුස්සයා බුදුමාකාර කැපකිරීලක් මේ කරන්නේ කියලා දෙවෙනි දවසේ තොරකම් කරනවා. නැත්තම් අර ටික අයින් කරනවා. තුන් දවසෙත් අයින් කරනවා. දැන් තුන් දවසම निराහාරයි ඒ කිසියම් චෝදනාවක් නැහැ. කඩන කන්න කරකොල ටික නැති වෙනවා. තුන්වෙනි දවසේ ශක්‍ර දේවේන්ද්‍රයා හතරවෙනි දවසේ කරකොල ටික වේවිලා 11 මාර විතර වේගෙන එනකොට <clears throat> හිඟන්නේගේ ස්වරූපයෙන් ඉස්සරහ ආවිල්ලා කියනවා අනේ මම මේ කැලේ අසන්න වෙච්ච කෙනෙක්. ඔබතුමාලා මේ වගේ දිගට ඉන්න නිසා මොනවා හරි කන්න මොනවත් නැතයි. අනේ මට බඩගිනි බඩසාය කන්න දෙන්න. ඊට පස්සේ කියනවා කරකොල ටික කපන් කියලා. හතරවෙනි දවසට හදාගත්ත කරකොල ටිකත් ඒ විදිහට පූජා කරාට පස්සේ ශක්ති දේවින්දයා තමන්ගේ ප්‍රකෘති ස්වරූපයෙන් මැවි පෙන්ලා කියනවා <clears throat> මම මේ දෙදෙව්ලොවට අධිපති ශක්ති දේවින්දයා ඔබතුමා මට මේ කරපු දාන නිසා මම ඔබතුමාට ඉල්ලන වරයක් දෙන්නම් කියලා. ඊට පස්සේ කියනවා මට එක වරයක් දීපම් පාප මිත්‍යයන් දකින්න නොලැබේවා කියලා කියනවා. එසහන ඉච්චරම මොකද මේ කැලේට වෙලා ඉන්න වෙලාවේදීත් මේ තව දුරටත් පාප මිත්‍රෙක් දකින්න නැති වෙන්න තියෙන අවශ්‍යතාවයෙන් මට ඒක දෙන්න පුළුවන්. <clears throat> නමුත් ඔබතුමා මට කරපු මේ සංග්‍රහව නිසා මම තව වරයක් දෙනවා. ඊට පස්සේ දෙවෙනි වතාවටත් කියනවා මම ජීවත් වෙන කාලය තුර මට පාප මිත්‍රේ දකින්න නොලැබේවා කියලා මට ඒ වරේ ඉල්ලනවා. සක්‍රදේවින්දා කියනවා දෙවෙනි සැරේටත් දෙනවා තුන්වෙනි සැරේටත් වරයක් දුන්නා ඊට පස්සේ කියනවා තුන්වෙනි සැරේටත් මට ඕච්ච මෙච්චරයි පාප මිත්‍ර සේවනයේ නොලැබේවයි. ඊට පස්සේ සක්සේන්ට බරපතල විදිහට ප්‍රශ්න කරනවා ඇයි එහෙම කියන්නේ කියලා. ඒ කියනවා මේ මිත්‍යෝ කියලා හම්බුණාට ඒ කිසියම් දෙයක මේ අසුචි නොවන මිත්‍රෝ හොයන්න අමාරුයි. ඉන්න හරියක් මිත්‍රයෝ ඉන්නේ Tamange අර්ථ සිද්ධිය සකසා ගැනීම සඳහා පමණයි. එවැනි නොවන කල්යාණ මිත්‍රෝ නැති නිසා නොලැබෙන එක හොඳයි. ඊට පස්සේ ලක්දේවෙන්දයා ඒ වර තුනම දෙනවා වර තුනම දෙනවායි කියලා කියන්නේ ඉතින් මොනවාක්වත් දීමක් නෙවෙයි. ඊට පස්සේ දකුණු අත අල්ලලා කියනවා මං ගානේ දෙනවා මේ අතින් අල්ලන ඕන දෙයක් කැමැති දෙයක් බවට පත් වෙන්න ඔබතුමා මේ ලෝක ජනතාවට මේ ආමිෂයෙන් උදව් කරන්නයි කියලා දීලා ගියයි කියලා සරුවචන්සේ බුදු වෙලත් ඒ අකිට්ටි පණිතුමාගේ විස්තරේ කතා කරලා කියනවා ඒ තරම්ම මේ පාප මිත්‍ර ආශ්‍රය නිසා අපි කඹුරණ කැඹිරිල්ලක් ගෙවෙන වන්දියක් කියලා නිම කරන්න බෑ. ඒක සරුවච්චන් වහන්සේ දේශනා කරන්නේ මතු කරලා පෙන්නන්නේ නාස්තිකත්වයේ පිණිස මානව ප්‍රජාවට දොස් කියනද එහෙම නැත්නම් බලාපොරොත්තු සුන් කරවන්නට නේ උන්වහන්සේ ලෝකේ ඉන්න එකම ප්‍රථම කල්යාණ මිත්‍යා බවට පත් වෙලා. ඊට පස්සේ කියනවා කල්යාණ මිත්‍යා නැතිකම කියන එක මින් මනත නැහැ. මම ලෝකේ ඉස්සලාමතාවට සර්වඥතාඥානේ සාක්ෂාත් කරගත්ත මම මට මිත්‍ර වුණා. ඊට පස්සේ මුළු මානව ප්‍රජාවට මම මිත්‍ර වෙනවා. ඊට පස්සේ දැන් අසරණ නැහැ. සසරණයි. අනාථ නැහැ. සනාථයි. මොකද ඊට පස්සේ ප්‍රශ්නේ තියෙනවා කොහොමද කවුද මේ බුදුහාමුදුරු නමැති ඒ සසරණ සනාථ කරන කල්යාණ මිත්‍රය අදහන්නේ ඒක දැක දැක දැන දැනත් අපි කොච්චර පාප මිත්‍රය ආශ්‍රය කරනවද කියන්නේ වෙන විදිහකට කියනවා නම් මෙච්චර අමාරුවෙන් ਸਰුවචනාංශයේ මේ ලෝකයේ ඇති කරපු මේ ධර්ම චක්‍රයේ තියේදී කල්යාණ මිත්‍රත්වයේ ප්‍රතිමූර්තිමත් කරද්දී කීයෙන් කී දෙනාද එවැනි කල්යාණ මිත්‍රත්වයක තියෙන ಗುಣ කදම්බය එවැනි ධර්මයක තියෙන ಗುಣ කදම්බය සංගරත්නයක තියෙන ಗುಣ කදම්බය බලන්නේ ඒ තරමටම අපි ඇබ්බැහි වෙලා තියෙන්නේ අර ආලවට්ටමට එහෙම නැත්නම් මේ ආලිංගණයට එහෙම නැත්නම් මේ අපි මේ වට කරගෙන අපිව ස්තෝත්‍ර එහෙම නැත්නම් ලාභ සත්කාර දෙනවා කියලා කරන වැඩි. ඉතින් ඒක නිසා මේ ආධ්‍යාත්මික ගමන හරිම දුෂ්කරයි. ඒ දුෂ්කර හේතුව මොකද? අපි මේ ධර්මතම ඇබ්බැහියක තියෙන්නේ. ඒ ඇබ්බැහිය ඉඳගෙන නිවන් දකින්න හදනවයි කියලා කියන්නේ ඒ ගොමයි කිරි කලවම් කරන්න හදන එක තමයි. ඒක නිසා අපිට තියෙන්නේ මේ බව තේරුම් අරගෙන කල්යාණ මිත්‍රෙක් එහෙම නැත්නම් සත්පුරුෂයෙක් නැත්නම් මේ පාප මිත්‍රයන්ගෙන් වෙන්වීම සඳහා ප්‍රයත්න කරන්න. ඒ නිසා මංගල සූත්‍රය ඉස්සල්ලාම කටහරිනකොටම කියන්නේ අසේව නාච බාලා. ඊට පස්සේ කියන්නේ පණ්ඩිතානංච සේවනං. ඉතින් මේක මට තේරෙන ක්‍රමයක් තමයි මම හිතනවා මේවා කියලා මම බැනුම් අහනවායි කියලා. නමුත් මට කියන්න තියෙන මේ පිං කරනවා කියනට වැඩිය තාම වටනවා පවුන කරින්නේ. ඒක නිසා ජීවිතේ හදාගත්තොත් අපි පිංකම් කරනවාට වැඩිය පවු නොකර සිටීමයි ශාසනය කියන්නේ. පවු නොකර සිටීමයි ධර්මය කියලා කියන්නේ. අන්න වගේ මේ ජීවිතේ ප්‍රතිපත්ති ටික හදාගත්තොත් එදා ඉඳලා මේ පාප මිත්‍ර සේවනයෙන් ලැබෙන ආහාරය නැතිකම නිසා අසත් ධර්ම ශ්‍රවණේ හැලෙන්න පටන් ගන්නවා. සමහර විටක සත් ධර්ම ශ්‍රවණේ වෙන්න පුළුවන්. එහෙම නැති වුණත් අසත් ධර්ම ශ්‍රවණේ නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න සද්ධාව වෙන්න පටන් ගන්නවා. මේ අසත් ධර්ම ශ්‍රවණය කරන ගමන් අසත්පුරුෂ සංසේවනය කරන ගමන් සද්ධාව අසරණ වෙනවා. තීන සද්ධාවත් කාබාසිනිය වෙනවා. ඒ මොකද මේ අසත් ධර්මයේ කියන්නේම තර්ක කරපන්, වාද කරපන්, ඊර්ෂ්‍යා කරපන්, ක්‍රෝධ කරපන්, මාන කරපන්, කඩා වඩා ගනින් අනින්ට වැඩි ඉස්කල පෙන්නපන් කියන එක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් පීරිකාන. ඉතින් මේ පීරිකාන මනසකට කවදාවත් අමාරුයි යටහත් පහත් වෙලා සද්ධාවෙන් යුක්තව මේ ඇදහිය යුතු වස්තුවක් වෙරෙහි පේ වෙලා සීහිලා යා වෙලා ජෝඩු වෙලා වැඩ කරා. ඉතින් ඒක නිසා මේ වැඩපිළිවෙලේදී 8ක් පියවර පස්සට ගිහිලා සරුවචනංශේ නතර වෙන්නේ මේ පාප මිත්‍ර සේවනයේ. මේක අනිත් පැත්ත බොහොම විස්තරයි බොහොම විසිතුරුයි බොහොමත්ම හිත උනන්දු කරන සුළුයි. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක තියෙන ආනිසංශ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචනාංශේ ගන්ධකිලිය වැඩ ඉඳ ඇති ජේතවනාරාමේ නැගිනහිර පැත්තේ හැන්දවරුවේ අවුවේ මේ හේවණැල්ලේ ජේතවනාරාමේ ගොඩනැගිල්ල හේවණැල්ලේ භාවනා කරනවා. ඒ භාවනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේට කල්පනා වුණා මේ ලෝකයේ මාත්‍ර පිට මොක වුණත් ඇතුළත තියෙනා වූ මේ හේතුඵල ධර්ම ප්‍රවාහය. කිසියම් දෙයක් අහේතුකව පහළ වෙන්නේ මේ වෙන හැම දෙයක්ම අපට වෙන්නේ අපි ඊට කලින් වට හේතු රැස් කරපු නිසා. ඒ නිසා මේ එකක් කරදරයක් වුණාට පස්සේ ඉසాత බැඳගෙන අයියෝ මට මේ මොකද වුනේ කියලා අඬන්න අයිතිවාසිකමක් කර්මේසා කර්මඵලය අදහන කෙනාට නැහැ. ඒ වුණත් අපි හුඟක් වෙලාට හිතන්නේ එහෙම අමලියක් කරදරයක් ව්‍යසනයක් වුණාට පස්සේ කවුරු හරි මේක මට දීපු ගිනි ගෙඩියක් වෙන්න ඇති. ඒක නැත්නම් ඌණියමක් වෙන්න ඇති. එහෙම නැත්නම් දේශපාලනඥ කිසිම මට වෛරක් කරලා වෙන්න ඇති කියලා අපි කොහෙන් හරි පිටින් කවුරුද හොයන්න හදනවා. ඒ වෙනුවට අපි දන්නවනම් මේ පැමිණෙන සෑම දෙයක්ම හේතුවක් සහිතව පැමිණෙන නිසා වුණා මඟ අරවන්න වෙන එකක් ඉල්ලන්න ඔය සෑම දෙයකටම තනි වචනෙන් කියනවා කියන පුළුවන් අවස්ථාවාදයක් කියලා. පැමිණි දෙය පිළිගන්නවා නම් කිසිම අවස්ථාවාදිකමක් නැහැ. හේතුඵල ධර්ම පිළිගන්න ලෑස්ති. අපේ අවස්ථාවාදිකම නිසායි අපි මේ වෙච්ච දේ පිළිගන්න කැමති නැහැ. නමුත් එදා ආනන්ද ස්වාමීන් වහන්සේට හොඳට තේරුණා මේ ලෝකේ ධර්ම නියාමයකට වැඩ කරන්නේ. මේ නියාම ධර්ම අපි කොතර තටමවත් වෙනස් වෙන්නේ නැහැ. ධර්ම නියාමයේ තේරුම් ගත්තනම් ඔය වෙන ලෝකේ සිද්ධ වෙන සිද්ධි මත මේ හිත නරක කරගන්න ඕන ගමන් නැහැ. එහෙම නැත්නම් හිතේ ආතතියක් ඇති කරන්න ඕන කමක් නැහැ. අසහනයක් ඇති කරගන්න ඕන කමක් නැහැ. අසහනය ඇති කරගන්නෙම මේ හේතු අහේතු විසම හේතු තේරුම් ගන්න. ඉතින් මේක තේරුණාට පස්සේ ඒ සඳහා කල්පනා වුණා අනේ මම මේක කවදාකවත් මට කල්පනා වෙලා නම් ඉගෙන ගන්න පාඩමක් නෙමෙයි. මේ සරුවච්චන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරලා හරියට න්‍යායානුකූලව බණ භාවනා කරපු නිසයි මට මේක වැටහෙන්නේ කියලා සරුවච්චන්හන්සේ ළඟට ගිහිල්ලා එක් ප්‍රකා එක තැනක ප්‍රකාශ කරන මට්නම් ස්වාමීන්ස හොඳට හේතුඵල ධර්මයේ තේරෙනවායි කිය. සරුවච්චන්හන්සේ කියනවා එතෙන්දී ආනන්දය ඔතනින් නතර වෙන්න හේතුඵල ධර්මයේ එහෙම ලේසියෙන් වැටෙන එක නෙවෙයි ඒක දුෂ්කරමයි කියලා කියනවා. ඒ හරි ඒක වැටෙන වෙලාවකට පේනවා මේක නිකන් කජු කන්නා වගේ හොඳ ලස්සන තේරෙනවා. නමුත් ඒ කියලා කියන්නේ ওই හේතුඵල ධර්මී තාම පුංචි අංශුවක් තේරලා අපිට ලොකු සතුටක් එන්නේ. මොකද අපි නානා ප්‍රවිධියට හිත විසම කරගෙන ඉන්නකොට එනාට අර හේතුඵල ධර්මී වැටෙනකොට දරා කියා ගන්න බැරි සතුටක් එනවා. ඒ වාගේම ආනන්ද සාංශි පුත්‍රජාන් වහන්සේ ඉදිරියටපත් වෙලා කියනවා ස්වාමීන් වහන්සේ අපි මේ යම් ආධ්‍යාත්මික සුඛයක් එහෙම නැත්නම් භ්‍රමචරියක් එහෙම නැත්නම් මේ භාවනාවක් කරනවා මට පේන්නේ අපි කොච්චර පුද්ගලිකව හික්මුණාත් ශික්ෂණයකට ලක්ුණාත් වීර්යවන්තව භාවනා කරත් මේ වැඩපිළිවෙලේ කල්යාණ මිත්‍රයා ළඟ තමයි 150ක් ආනිසංස තියෙන්නේ. නැත්තම් කල්යාණ මිත්‍රෙක් අසුරු කරපු නිසා තමයි අපිට මේ ලැබිච්ච ආනිසංස වලින් කොච්චර Taman වශයෙන් ප්‍රයත්න කළත් 150ක නම්බෝ යන්නේ කල්යාණ මිත්‍යා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් කියනවා ආනන්ද ඔහොම නතර කරගන්න. ඔක නෙවෙයි කියන්නේ තියෙන 100ට 100ක්ම කල්යාණ මිත්‍යානිසයි කියලා. මේ දුෂ්කරෝ මුළු භ්‍රමචාරියම තියෙන කල්යාණ මිත්‍යාදී. ඒක නිසා මේ කල්යාණ මිත්‍යා කවුද, පාප මිත්‍යා කවුද කියලා තේරුම් ගන්නවා කියන එක නිවන් දකින්නවා කියලා හිතන්න ඕන. නිවන් දකින්න වගේම දෙයක් වෙන විදිහට කියනවා නම් කල්යාණ මිත්‍යා දැකපු දවසේ ඉඳලා මේ Brahmacharya ජීවිතය ගැන සෙල්ලම් ගමනක්. ඔය අන්ධහර පානකොට හරකුන්ට ගහ ගහ කියන්නේ සෙල්ලම් ගමනයි උඹට කීරි දුවෝ කියන අරුට ගහ ගහ තමයි කියන්නේ. ඒවන්ට ඌට කියනවා නිකන් කොලේ පාගන එක ජොලි වැඩක් කියලා. අන්න ඒ වගේ ජොලියක් වඩපත් වෙනවා කල්යාණ මිත්‍යා දැකපු දවසේ. කවදා හෝ Tamanට තේරෙන්නේ නැති සීලක සීලක පිහිටලා සීලය අදි සීලයක් වඩටපත් වෙන ලකුණු තියෙනවායි කියලා. නැති සමාධියක් චිත්ත භාවනාවක් වැඩිලා චිත්ත භාවනා අදි චිත්ත භාවනාවට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේපත් වෙනවායි කියලා. නැති ප්‍රඥාවක් වැටහිලා ඒ ප්‍රඥාව එන්නේ අදි ප්‍රඥාවක් වඩටපත් වෙනවායි කියලා. හැමදාම මතක තියාගන්න මේ සෑම දෙම සිද්ධ වෙලා තියෙන කල්යාණ මිත්‍යා නිසා. කවුද අපේ මුල්ම කල්යාණ මිත්‍යා සරුවචන් වහන්සේ? ඒ මොකද තරුවචාන්සේ සඳහන් කරනවා කවම කවදාකවත් කෙනෙකුට සම්මාදිට්ඨිය පහළ වෙන්නේ නැහැ සොයම්බුව. ද්වේ මේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත්තා යෝනිසෝමනසිකාරෝ. මහණි යම් කිසි කෙනෙකුට සම්මාදිට්ඨිය පහළ වෙනවා නම් ඒකට අනිවාර්ය හේතු දෙකක් නිසායි පහළ වෙන්නේ. එකක් තමයි පරතෝ ഘോഷය අනුන්ගෙන් ඇසූ විරූ නුවණ. තදාක සොයම්බුවනේ. දෙක ඒක කියන දේ හරියට තේරුම් ගන්න පුළුවන් යෝනිසෝමනස්කාරය. එනිසා සරුවච්චාන්හන්සේ පහළ නොවුනා නම් ලෝකේ අපි අනාතයි. අපි අසරණයි. පහළ වුණත් සරුවච්චාන්හන්සේ අදහන් නැත්නම් යෝනිසෝමනස්කාර නැත්නම් අපි අනාතයි. අපි අසරණයි. ඒ සරුවච්චන් වහන්සේ දීපු ගැම්ම ඒ ඇති කරපු ධර්ම චක්‍රය දැන් අවුරුදු 2600ක් ගිහිල්ලා අද වෙනකොට යම් ලේස මාත්‍රයක් අර ඉතුරුලා තියෙන වෙන මොකක්වත්ම නිසා නෙවෙයි මේ අපේ පසු ගෙවම් කරගෙන ආපු ඒ කල්යාණ මිත්‍ර પરම්පරාව නිසා. ඒ ඇත්තෝ විදලා තියෙන දුක්, ඒ ඇත්තෝ මේක මෙතෙන්ට ගේනකම් දරලා තියෙන දුක් බලනකොට අපි මේ මොන වටද කෙන්දිරි ගන්න. අපි මොන වටද චරිචුරු ගන්න. අපි මොනවටද මේ චෝදනා කරන්නේ? අපි මොනවටද මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ? මේ කල්යාණ මිත්‍ර ගුණ කදම්බේ නොදන්න නිසා අපි හිතනවා අපි සෑහෙන කැපකිරීමක් කරපු ඇත්තෝ කියලා. අපි හිතනවා අපිත් සෑහෙන අයිතිවාසිකම් දිනා ගන්න ඕනයි කියලා. ඒ දන්නේ නැතිකම නිසා ශාසනයේ තියෙන කල්යාණ මිත්‍රයන් කරගෙන ආපු වැඩපිළිවෙල දන්නේ නැති නිසා අපිට යන්තම් මැස්සෙක් වහනකොට මදුරුවෙක් විඳිනකොට වතුර ඩිංගිත්තක් තිබහ වෙනකොට කැස්සක් නිබිස්සක් වෙනකොට පුදුමාකාර චෝදනා අපි කරන්නේ. පුදුමාකාර අයිතිවාසිකම් අපි ඉල්ලන්න හදන්නේ මේ පාප මිත්‍රාශ්‍රය සහ කල්යාණ මිත්‍රාශ්‍රය ගැන දන්නේ නැති නිසා. එනිසා මේ සූත්‍රයේ පළවෙනි කොටසේදී වැඩි අවධානයක් සරුවචනාංශේ පෙන්වන්නේ පවු නොකර සිටීම හෙවත් පාප මිත්‍ර සේවනයේ දුරු වීම. මේක ඉතාමත්ම දුෂ්කරයි තරම්ම ඇබ්බැහියක අපි ඉන්නේ ඒක නිසා කිසි කෙනෙක් කියනවා නම් මේ කුඩු ගහන මිනිස්සයා ඉන්නේ තද බල ඇබ්බැහියක මේ මිනිස්සයා පරිසර දූෂණය කරනවා ඒ මනුස්සයා තමන් විනාශ වෙනවා, සල්ලි හොරකම් කරනවා කියලා මට පේන්නේ මේ ලෝකේ එකම එකෙක්වත් අබ්බැහියට ලක් නොවිච්ච. අර මනුස්සයා නම් අබ්බැහි මොකද්ද කියලා දාන්නව අඩු ගන්න කුඩු ගන්න එක. නැත්තම් බොන මිනිහා බොන එක, සූදු කෙල්ල මිනිහා සූදු කෙල්ල එක. ඒ අපිට අනික් මිනිසුන්ට වෙලා තියෙන එක දන්නෙත් නෑ. හැබැයි අපි එහෙම කරන්නේ නෑ කියලා මාන්නකකුත් තියෙනවා. බුදුමාකාර අබ්බැහියක තින්නේ අපි. ඒ අපි ඇසුරු කරන පරිසරය. ඒ සද්ද ඒ රූප, ඒ ගඳ, ඒ රස, ඒ පහස නැත්නම් ඒ පුද්ගලයෝ කෙරෙහි පුදුමාකාර ඇබ්බැහියක තියෙන. අපි ඒවා නැති වුණොත් මරණයටත් එහා සලකනවා. මේවා ඒ තරම්ම ඇත්ත කරගෙන. මේවා ඒ තරම්ම පවතින දේවල් කරන. මගේ සැප තියෙන එතනයි කියලා හිතාගෙන මේ පරිසරයේ ඉඳගෙන කොහොමනම් නිවන් දකින්න. කොහොමනම් විපස්සනාව කාර්තකතනේ තේරුම් ගන්නද? කොහොමනම් සමාධියක් ඇති කරන්නද? කොහොමනම් සිල් ලකින්නද? ඒක නිසා බුද්ධ ජනකදී ඉස්සර කාලේ මම එදා කිව්වා වගේ මේ කාලේ නිවන් දකින්න බෑ කියන කට බොරුවකුත් නෙවෙයි ඒක පැත්තකට කියනකොට කියන්නේ ඇත්තටම දුෂ්කරයි මේ වැඩි. ඒ මොකද හේතුව මේ ඇබ්බැහිය අයින් කරගන්න බැරි කම. සරුවචනාංශයේ කියපු ඒ ගිරාපෝතක කතාව හුඟක් මේ ළමා කතාවල කියලා දෙනවා. එකම කැදැල්ලේ හැදිච්ච ගිරාපැටව දෙන්න උහුලඟට කැදැල්ල කඩාන ගිහිල්ලා එක පැත්තක අරණ්‍යක සංඝයා වහන්සේලාගේ පැත්තට යනවා අනිත් එක හොරු මුලකට වැටෙනවා. ඉතින් රටේ රජුරු එක දවසක් දඩගෙලි ගිහිල්ලා මම්මුලා වෙලා ඉතින් ඒ හවුහරණක් හොයන ඉස්සල්ලා වැදෙන්නේ අර හොරු මුල ඉන්න තැනට. එතකොට ඉන්නේ ගිරව කපපිය මටපිය කොරපිය කොටපිය කියාගෙන අර යා කටපාඩම් කරපු වචන ටික දිගටම කියනවා. ඉතින් රජුර දැනගන්න මේක රජුරන අනතුරු දායකයි. මොකද රජුර නිතරම බයෙන් ජීවත් වෙන මනුස්සයෙක් ඇත්තරම රාජකීය බයකින් ඉන්නේ රජ කෙනෙක්. අපි වගේ එහෙම නෙමෙයි. ඒකයි පුද්ගලික හමුදාවල් තියාන හෙලිකොප්ටර් වලින් ගමන් කරමින් උන්දලට පයින් යන්න බෑ. ඉතින් රජුරන්ට වුණොත් කපපේ කොටපේ මරපේ කියලා රජුරන්ට ලේබඩ යනවා එතනම. තනි වෙලා ඉනිච්ච විජාට රජුරෝ එතනින් අයින් වෙනවා වතුර හේවිල කෝක වෙතත් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ කරකිලා කරකිලා ගිහලා වැටෙන්නේ අර අරණේ සේනාසනේ නිගිරව ඊට පස්සේ බත් කෑවත් බත් කෑවත් බත් කෑවත් බත් කෑවත් කියලා තමයි ඊගිරව කතා කරන්නේ. එන කෙනෙකුට වතු ටිකක් බොන්න කියනවා බත් ටිකක් කන්නේ. ඒක රජුරන් ලොකු සාන්තියක් ඇති වෙනවා. දෙන්නම එකම අම්මගේ දරුවෝ එකම කැදල්ලේ හැදුනේ ඇසුර නිසා තමයි වෙලා තියෙන්නේ. නිසා අපි මේ වෙලාව වෙනකොට යම් අකුසල කර්මයක් කරනවා නම් කිසිම දෙයක් අපි මේ ජීවිතේ ගෙනාපුවා නෙවෙයි මේ අපි ඇසුරු කරපු අයගේ වැරද්ද නිසා තමයි ඒක අපේ අතින් සිද්ධ වෙන්නේ. අපි යම් කුසල කර්මයක් කරනවා නම් ඒකත් වෙන මොකක්වත්ම නිසා නෙවෙයි ඇසුරු කරපු ඇත්තන්ගේ ඇසුර නිසා තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක වෙනස් කරන්න බෑ. ඒක අර අසුචි වලක් අවුරුදු 7ක් හේදුවත් ඒකේ අසුචි ගඳ යන්නේ නැහැ. ඒ වගේ තමයි අපි මේ හැදිච්ච පරිසරයෙන් අපි කොහොම කෙරුවක්වත් අයින් කරන්නත් බෑ. අයින් කෙරුවට ඒ ගඳ යන්නේ නැහැ. ඒ නිසා ඒක අයින් කරන්න නම් ඊ타ත්ම ක්‍රමිකව මේ කල්යාණ මිත්‍ර සේවනයේ මඟින් පාප මිත්‍ර සේවනයේ හිමීට හිමීට ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ඒකට උපමාවක් වශයෙන් කියනවා නම් ඊටාම කටපුංචි බෝතලයක අපි හිතමු ගඳ වාතයක් තියෙනවායි කියලා. සුවඳ වාතයක් හරි කමන්නේ. අපිට ඒකේ වාතය අයින් කරන්න ඕනේ නම් ඒක දියැලකට ගිහිල්ලා ඇල්ලුවාට ගඟේ යපුවාට මුහුදේ දැම්මට වතුර දැම්මට බොන්නේ නැහැ වතුර. මොකද හේතුව කටපුංචි ඉන්නා. ඒතකොට ඒකේ තාමත් ප්‍රයෝගශීලීව ඒ කටපුංචි බෝතලයට වතුර වක් කරන්න ඕනේ. ඇතුල් කරන්න ඕනේ. ඇතුල් කරන ප්‍රමාණයට සාපේක්ෂව හුලම් පිට වෙනවා. ඉතින් ඒක කරන්නේ පොල් කෙන්දක් දාලා නැත්තම් පාන්තිරයක් දාලා පුංචි පාන්තිරයට වතුර දාගෙන ඉන්නකොට පාන්තිරයේ දිගේ ඩිංග ඩිංග ඩිංග ඩිංග වතුර ඇතුළට මෝදු වෙනවා. මෝදු වෙන ප්‍රමාණයට හා සාපේක්ෂව අර ඇතුලේ තියෙන වාතය පිට වෙනවා. ඒ වගේ තමයි මේ ආධ්‍යාත්මේ වඩනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ කල්යාණ මිත්‍ර ගුණ ඇතුළට දාන්න එක තොග වශයෙන් දාන්න බෑ. කටපුංචි මේ බෝතලේ. එහිමීට එහිමීට එක එක එක එක එක චිත්තක්ෂණ වාගේ මල් මාලයකට මල් ලැබුණා වාගේ එහිමීට එහිමීට එහිමීට දානකොට ඒ දාන දාන ප්‍රදේයට සාපේක්ෂව ඒ ඇතුළේ තියෙන වාතය ප්‍රතිස්ථාපනය ඒක නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයේදී ප්‍රධානම දේ තමයි ඒ කල්යාණ මිත්‍ර හඳුනාගන්නේ. දෙක ඒ කල්යාණ මුත්‍යාගේ සහයෝගය නැති වුණත් Taman ඒ දිහාවට නතු වෙලා ඒ දිහාට ඇලි යෙදී ගත කරනවා කියන එක මෙන්න මේ ಗುಣ ධර්ම දෙක තියෙනවා නම් සිදුවෙන බව දන්නවා නම් ඊට පස්සේ ආය මොනම දෙයකටවත් බය වෙන්න දෙයක් නැහැ. 100%ක්ම Brahmacharya රැකෙනවා. එන්නේ එන්නේ එන්නේ නිවනට ලං වෙනවා. මගේ ජීවිතේ මම හුඟක්ම සතුට වෙනවා. මේ අපවත්ච්ච නායක ස්වාමීන් වහන්සේ දැක්කා. පුරුම කියලා පණ්ඩිත ස්වාමීන් දැක්කා. ඔබ දැකුමෙන් මා පිං කළ බව හැඟුණී කියන වගේ ඒ මෙච්චර කෙලසිච්ච ලෝකෙක ඒක නිකන් හරියටම හඳුන් කෑල්ලක් වාගේ දඹරත්තරණක් වාගේ මණිකක් වාගේ ඒවා රැකගෙන ඉන්න හැටි බලනකොට ඒ සඳහා උන්වහන්සේලා පාවිච්චි කරනේ දැනුම දිහා බලනකොට ඇත්තටම ලෝකයේ අසරණකමක් නැහැ. නමුත් කවදාකවත් කවුරක්වත් එහෙම කෙනෙක් ගරු කටයුතු ජීවිත පූජාවෙන් අසුර කළ යුතු කෙනෙක් හිතන්නේ. මොකද හේතුව අපි ඒ තරම්ම ඇබ්බැහියක් තියෙනවා අර ලාමක මිත්‍රයන් කෙරෙහි. පාප මිත්‍රයන් කෙරෙහි. මොකද අපේ කෙලෙස් නිතරම ඕජාව ඉල්ලනවා, තණ්හාව ඉල්ලනවා, මාන්න ඉල්ලනවා, දෘෂ්ටි ඉල්ලනවා. ඉතින් අපි මේ තණ්හා මාන දිට්ටි ලැබෙන තැන බොහෝම ආකර්ෂණයක් කරනවා. හිත ඇතුලේ නම් ඕනකම ඇති නිවන් දකින්න. එහෙම නැත්නම් සත්‍ය අවබෝධ කරගන්න, එහෙම නැත්නම් දුක අවබෝධ කරගන්න. නමුත් දුක හෝ සත්‍ය හෝ ළඟට එනකොට අපිට ඇඟ හිරි gadu පිපෙනවා. හීන දාඩි දානවා. අසරණ ගතියක් තේරෙනවා. බය ගතියක් තේරෙනවා. පාළු වෙච්ච ගතියක් තේරෙනවා. එපා වෙන ගතියක් තේරෙනවා. ඉතින් ඊට වැඩිය හොඳයි අර පරණ පුරුදු දුක කියලා පරණ පුරුද්දන්ට යනවා. නිසා කල්යාණ මිත්‍ර ඇසුර නැතිකමමත් නෙවෙයි ප්‍රධානම හේතුව තිබුණට ඒක යාලු කරගන්න හැටි, ඒකට සමාදම් වෙන හැටි, ඒක තනවා වඩා ගන්න හැටි පිළිබඳව අපි නෑ ශිල්පීය ක්‍රමයක්. අපි දන්නේ නෑ ඒකට ක්‍රම සාවිදි. ඒක දියුණු කරගන්නවා කියන එක ශිල්පීය ක්‍රමයටම කරන්න ඕන. ඉබේ හම්බ වෙන්නේ. ඒ නිසා ලෝකේ ඉස්සලා පහළ වෙච්චි කල්යාණ මිත්‍යා වෙන සරුවච්චන් වහන්සේ ඒ කල්යාණ මිත්‍රෙක් අඳුර ගන්න හැටි කල්යාණ මිත්‍රන්ගේ ගුණ ඒ සූත්‍ර දේශනාවල ඉදිරිපත් කරලා තියෙනවා. මම අද නම් ඇත්තට මේ සූත්‍රයේ මේ කල්පනා කරන්නේ මේ කල්යාණ මිත්‍ර පැත්ත නෙවෙයි. පාප මිත්‍රතාවය. නමුත් මේ පාප මිත්‍යා සහ කල්යාණ මිත්‍යා දෙන්න හඳුනා ගන්නකොට අර ගැළපිල්ලෙන් තමයි අල්ලන්න වෙන්නේ. ඒ ගලපනකොට ගලපනකොට තමනුත් පාප මිත්‍රත්වය දුරු කරලා ඇතුළත කල්යාණ මිත්‍ර ගුණ වැඩෙනවනම් ඒක තමයි එතකොට මේ ධර්ම දේශනාවේ අර්ථය. හුඟව දෙනෙක් අහලා තිනවා දැන්ට මේ වෙනකොට ටිකක් සමහර වෙලාවට භාවනා මධ්‍යස්ථාන ඇසුරු කරන ඇත්තෝ කටපාඩම් කරනක් තියෙනවා ඒ පියෝච ගරු භාවනියෝච වත්තංච වචනක්ඛමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජකෝ කියලා කල්යාණ මිත්‍ර ගුණ වගයක්. කල්යාණ මිත්‍රයානම් ප්‍රිය ස්වභාවයක් තියෙනවා. සියලු සත්‍යයන් વિશે ප්‍රිය ස්වરૂපයක්. එවන් ගරු භාවනීය తত্ত্বය කියලා කියන්නේ දැනටම සීලයක පිහිටලා ඒ සීලය අදි සීලයක් වශයෙන් කෙනෙකුට හිතා ගන්න බැරි මට්ටමක ගරු தත්ත්වයට පත්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි භාවනීය අත්තර පත්වලා දැනටමත් බොහෝ දෙනෙක්ගේ මෛත්‍රියට ලක් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. Taman වෙන්න නරකයි මේ පුද්ගලයා ඉස්සල්ලාම හඳුනගෙන මේ පුද්ගලයාට මෛත්‍රී කරන කෙනා. ඒක ටිකක් භයානකයි. මේ වෙනකොටත් පිරිසකගේ මෛත්‍රියට ලක් වෙච්ච ඒ වාගේ මේ කොච්චර පිරිසකට ලක් වුණත් Tamange සීලේ gadu භාවය පාච්චල් කරගන්න නැති හැකි ශක්ති ප්‍රමාණයෙන් ප්‍රිය භාවය ගරු කරන කෙනාට කියනවා ගරු පියෝච ගරු භාවනියෝච වත්තංච ඒ පුද්ගලයා කිසිම වග වෙන්න ඕන ගමක් නැහැ නමුත් රාජකාරියටත් වැඩිය සලකලා Tamange වත සම්පූර්ණ කරනවා කිසියම් අපේක්ෂාවකින් නෙවෙයි. කිසිම ලාභයක්, සත්කාරයක්, සම්මානයක් සිලෝකයක් සලකා ගන්න නෙවෙයි. නමුත් වතසපීමේදී තාන්නමාන බැලිලක් නැහැ, ස්පංච උස්පහත්කමක් නැහැ. යම් කිසි කෙනෙකුට යම් ආකාරයෙන් ධර්ම අවබෝධයක් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉහෙන් කණෙන් කරලා දෙනවා. සර්වඥාන්සේ වැඩ ඉන කාලේ පන්සාලිස් වාස ඇතුළත උන්වහන්සේගේ චරිතය දිහා බලනකොට උන්වහන්සේ උදව් කළ යුතු පුද්ගලයා තෝරාගත්තේ කවදාකවත් ස්ත්‍රී පුරුෂ භාවය අනුව නෙවෙයි. කවදාකවත් කුල තාන්නමාන අනුව නෙවෙයි. අවබෝධ කරනවද නැද්ද කියන එක මතයි. උන්වහන්සේ මේ නිසා කිසි කෙනෙක්ගෙන් මට මෙහෙම සැලකිලි ලැබිය යුතුයි කිසි කෙනෙක් මට මෙහෙම හිරිහැර නොකළ යුතුයි කියලා කවමදාකවත් කාටවත් මයින් කෙරුවේ නැහැ. සුද්ධෝදන රජුරෝ පණිවිඩකාරයෝ 10 දෙනෙක් කරලයි ඉස්සල්ලාම තමන්ගේ පුත්‍ර රත්නය කිඹුල්ලත්පුරයට ගෙන්නගත්තා. සරුවච්චන්දාසිත් බොහොම නම්බුකාර විදියට සම්මා තාත්තා බලන්නේ නැහැ. තාත්තා රජුරෝනේ 12000ක් ශිෂ්‍ය පිරිසත් එක්ක තමයි කිඹුල්පත්තුරට වැඩියේ. ඉතින් හැන්දකොරේ ගියා. ගිහිල්ලා නිග්‍රෝධාරාමේ කැලේ 12000ක් හිටියයි කියලා හිතන්නේ. එක වැසිකිලියක් නැහැ. එක වතුර ටැප් එකක් නැහැ. එක කුටියක් නැහැ. එක මදුරු දැලක් නැහැ. එක මෙට්ටයක් නැහැ. 12000ක්. පහුවෙන් දවුදේ නැගිටලා සරුවචන්සේ කල්පනා කරලා දැන් 12000ක කොල්ලුණු කැඳ. කෝ එතකොට කොළ කැඳ. කෝ උණු වතුර. කෝ දැහැටි දඬු. කෝ මූණ පිය ගන්න ලේන්සු. මොනවත් නැහැ. රජුරෝ කිසිම සැලකිල්ලක් කෙරුවේ නැහැ. මේ පණවිඩයක් කරලා ගෙන්නගත්ත රාජකීය අමුත්තේ තමන්ගේම පුතා තමන්ගේම යුව රජකම දීපු තමන් හිටියානම් රක්විති රජ වෙන මේ රජපැටියෙක්. සරුවචනාංශයේ උදේ කල්පනා කර බැලුවා මේ වගේ තත්ත්වයටපත් වෙච්චාම රජුරණ පණවිඩයක් කරලා ලැහැත්ති කරන මාලිගාව ලැහැත්ති කරන 12000කට හිල් දාන් කියලා හරි නැතුව පාත්‍රය දිහා බැලලා බැලුවා මීට ඉස්සලා පහළ වෙච්ච බුදුවරු මොකද්ද කරේ? හැබැයි මොකක්වත් නැහැ පාත්‍රය හොදාගත්තා බඩතුලේ සංගවා ගත්තා පින්න පාති ගියා. උන්වහන්සේලීට බයනොත් 12000මත් තම තමම දැඬ දනු සපයාගෙන දත් මැදගෙන මූණ කටපය හොදාගෙන පින්නපාතේ බැස්සා. වැහැලා අන්තිමට රාජමාලිගාව ළඟට පින්නපාත යන තමයි යෝන්න පරණ පුරාණ දූතිකාවට එහෙම නැත්නම් යසෝදරාවට සිවුමැතුල් කවුලෙන් දකින්න හම්බුනේ ධක්කිත රජකමේ හිඟමනේ යනවා කියන්නේ. ධක්කිත රජ වෙන්න තිබුණු රජපැටියේ හිඟමනේ යනවා කියලා. විජහාට දුවගෙන ගිහිල්ලා මාමණ්ඩියට කිව්වා ඔන්න වැඩේ අන්න තාරගානව මූනේ කරන විග්‍රහයක් බලන්න කියලා. ඉතින් රජුරෝ මොකද මේ කියලා. අන්න ගිහිල්ලා සවිමතුරු කවුරුය බලන්නේ කිව්වා හිඟ නැහැටි. කවුද කියලා අපෝ ඔබතුමාගේම පුතයි කියලා. හැබෑද બોලේ කියලා රජුරෝ දිව්වේ කොහමද උඩට සලුවක්වත් අඳ ගන්න බැරි. පාට බහැලා ඇහුවා මොකක්ද මේ කරන විලි රජ්ජහ වැටි වැඩි. ඒතර බුදුජානනාංශ කව මහරජා අපි මේ වංශේ පවත්වනවායි කියලා. එහෙම කොහොමද කියන්නේ අපි මහරජ සම්මත රාජ සම්මත වර්ෂේ પરම්පරාවේ අපේ කවුද හිඟමනේ ගියේ කියලා. බුදුන් කියනවා නෑ නෑ මේ අපේ ආර්ය වංශේ. කියලා රජ්ජුරෝ කරගෙන ආපු මේ සම්මුති ප්‍රකාශන පැත්තකදී ආර්ය ව්‍යවහාරයෙන් කතා කරනකොටම රජුරන්ට ඇති වෙච්ච මේ උඩුකය නිර්වත්‍ර මහපාරදී සෝවන් උනායි කියලා ඊට පස්සේ තමයි පහුවෙන්දට තමයි දානෙට පෙරම්බුවේ වැඩමුවේ මාලිගාවට එදා දවසේ සරුවචනසිකව දැන් පින්නපාත ලැබිලා තියෙන්නේ අද ආරාධනා බාර ගන්න විදියක් නැහැ කියලා. අපි එහෙම gedera යනකොට අපිට gedera කවුරක් අතට දොර වහලා තිබුණොත් අපිට කොච්චර කේන්ති යනවද? නැත්නම් gedera එනකොට තේ ටිකක් දුන්න නැත්නම් අපිට කොච්චර කේන්ති යනවද? අපි බලාපොරොත්තු වෙන අපේ මායක රජුරුව නම් අපිට මේ මේ සැලකිලි ලැබෙන්න ඕනේ. සරුවචනසිකව කද්දාකවත් එහෙම එකක් නැහැ. වත සම්පූර්ණ කිරීමේදී කරන දේ කරනවා. නමුත් සරුවචනාංශයේ දවසක ඒ වස් සමාදාන වෙලා ඉවරේ වස්පවාරණය කළා චාරිකා වඩින්ට ප්‍රකාශ කරා. එතකොට අනාථ විද්‍යුතුමා ගිහලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේ සවැත් නුවර ඔබ වහන්සේ දිගටම වැඩ ඉන්නවනම් සියලු පහසුකම් මන් දෙනවා. ඕන කියන දෙයක් දෙනවා ඔබ වහන්සේ මේ වැඩ ඉන්න විශාල සෙනඟක් නිතර මෙතෙන්ට එනවා. වහන්සේ අපේක්ෂා කරලා ඉතින් ඒ ඇත්තන්ට පාඩුවේ මටත් පාඩුවේ නිසා අනේ මේ එළියට වඩින්න එපා චාරිකා වඩින්න එපා කියලා දරුවත් නැන්දේ කර බන තූෂ්ණීම් භාවයෙන් ඉවසගෙන හිටියා අනාථවින් සිතුමා දැනගත්තා සලකා බැලීමක් නැහැ කියලා. පස්සේ ගිහිලි වල විසාකාවට කිව්වා ඔබට පුළුවන් නම් ගිහිල්ලා සරුවච්චන් ආංශයට පිංසෙන්ඩුවයන් මේකේ හිටියොත් අපිට ඉර පැවුවා වගේ හඳ පැවුවා වගේ ඒක නිසා මම නම් කෙරුවා මට හරි ගෙනනොත් ඒක පෙන්වන්න එපා ඔබ ස්වාධීනව ගිහිල්ලා ආරාධනා කරපන් විසාකාවත් ගිහිල්ල ඉවරලා ඒ සියලු තේජස්සයිතෝ සරුවචනසර මතක් කරා. අපි ඒ පූර්වාරාමේ ඕන තරම් ඉඳී තියෙනවා. ඒ වගේම මම ඉන්න සිටුමැදුරෙත් පනවන ලද ආසනම 1000ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඕන තරම් ආගන්තුකයෝ આવොත් කැඳපත් බෙදන්න, වුණෝ පැන් පූජා කරන්න, පරිදෝණය කරන්න ඕන තරම් පනවන ලද ආසනම තියෙන නිසා ඔබ වහන්සේ කිසියම් පැකිලෙන්න එපා. වැඩ ඉන්න අපි බලාගන්න. සරුවචනාංශේ කිසිම වගුණේ නැහැ. සලකා බැලුවේ නැහැ. ඊපස්සේ දෙන්නම ගිහිල්ලා බිම්බිසාර රජුරන්ට මතක් කරලා කිව්වා ඔබතුමාගේ රාජකීය ආරාධනාවක් දෙන්න පුළුවන් නම් හිටියොත් ලොකු දෙයක්. අපිට මේ මේ ඉතුරු මාස 3-4 දිගට පින්කම් කරගන්න පුළුවන්. ඒක රාජ්‍යයට ලොකු දෙයක් කියලා. ඊපස්සේ බිම්බිසාර රජුරත් කියලා ආරාධනා කළා. රජුරු බුදුජානනාංශයේ කිසිම සලකා බැලීමක් තිබුණේ නැහැ. ඊට පස්සේ කොච්චර මේක චිත්ත පීඩාවට උනාද කියනවනම් අනාථපිණ්ඩික සිටුමාට ආහාර ගන්න බැරුව ගියා. ශරීරේ සම්පූර්ණයෙන්ම අප්‍රාණික වුණා. හිතා ගන්න බෑ එතුමට මේ සරුවච්චන් වහන්සේ නැති ජේතවනාරාමේ දවසකටවත් හිතා ගන්න බෑ. ඉතින් පිටිය පැත්තට හේතු වෙලා කන්නේත් නැහැ බොන්නේත් නැහැ මුළු රාජමාලිගාවම සිටුමාලිගාවම මුස්පෙන්තුවට වහලා ගියා. ඒකේ හිටියා 16 කට දාව 16 ගේ බඩෙන් ඉපදිච්ච 16 දරුවෙක් ඒ දහස પરම්පරාවේ සියවෙනි එකන නිසා යාට පුන්න කියලා නම තිබයි. සෙල්ලක්කාර වයසේ හිටපු කෙල්ලක්. ඒ කෙල්ල බැලුවා හැම කෙනාම හොස්ස දික් කරගෙන ඉන්නේ කිසිම නෑ නිකන් මන්දාරම් කරලා වගේ නිකන් මුළු මාලිගාව වගේ. අම්මා ළඟට ගිහලා මොකද මේ කියලා. අනේ ඵලයන් යන්න ඔබට තේරෙන්නේ නැහැ කියලා ඉතින් පොඩි එකට කියන. තාත්තා ළඟට ගිහලා මොකද මේ ඔක්කොමලා නිකන් වුණාට කරගෙන ඉන්නේ මේ වැස්සකට ලැහැත්ති කළා වයි. ඉතින් මහා තාත්තත් කිව්වා උඹට ඒව තේරෙන්නේ පැත්ත කරපළා. ඊට පස්සේ පින්සෙන්ඩු කරලා කරලා කරලා කරලා අම්මෙන් ඇහුවා මේ මොකද ඇත්තටම වෙලා තියෙන්නේ මට කියන්න. ඊට අම්මා කිව්වා මේකයි මේ සිටුතුමාගේ හිත වැටිලා මොන්නම කෙනෙකුටවත් ගොඩ ගන්න බෑ. හේතුව මේකයි. ඒ හේතුව වෙනස් කරන්න බෑ. ඒ නිසා සිටුතුමා දැන් ආහාර ගන්නෑ. ඒ පිටි පැත්තට හැල බුති. ඊට පස්සේ ගෝ මට බැරිද කියලා පොඩ්ඩක් කතා කරා. ඊට පස්සේ ගෝ අපි 16ින්ද ඒ ලැබුන් ගෙට යන්න තහනම්. විශේෂයෙන්ම කෙල්ලන්ට. ඒක මහා භයානක වැඩක්. ඒ නිසා මොනම හේතුවකවත් අවසර දෙන්නේ නැහැ. ඒ නිසා උඹ නිකන් මේ පැහැින් නැතුව නිකන් හිටපන් කියලා. ඒ පෙරිකිල්ල කිව්වා අම්මට පුළුවන් නම් මම වෙනසක් ඇති කරලා දෙන්නම්. මට කරුණා කරලා යන්න දෙන්නයි කියලා. ඉතින් බොහොම පින්සෙන්ඩු කරලා කරලා කරලා මේ කෙල්ල කොහොම හරි අවසරය අරගත්තා සිටුතුමා ළඟට යන්න. ඉතින් සිටුතුමා ළඟට ගියාට පස්සේ මෙයා සිටුතුමාට ස්වාමි පුත්‍රයාට වැඳලා කතා කරා මට අවසර දෙන්න විනාඩිකට කතා කරන්න. ඉතින් සිටුතුමා මේ පැත්ත හැරලා බැලුවාම නිකන් මේ හොරියජිට බැලි කික්කියක් ආවා වගේ ගණන් ගන්නෑ. ඊට පස්සේ කිව්වා මේ ඔබතුමා මේ මොකද මේ චිත්ත පීඩාවට පත් වෙලා ඉන්නේ. ඊට පස්සේ මේ මට කරදර කරන්න තු ඔබ ඵලයන් කියන්න ඇති. එතකොට නෑ එහෙම සලකන්න එපා. මට මේ කාරණාව කිව්වොත් මට වෙනසක් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ පින්සෙන්ඩුව බැටි නිසා. මේ කෙල්ලගේ අරින්න නැතුව පින්සෙන්ඩු කරන නිසා කිව්වා මට සාරුවච්චන් වහන්සේ නැති ජේතවනාරාමයක් ගැන හිතනකොට මම පප්පු කඩා වැටෙනවා. මට කෑමකුත් නැහැ නිින්දකුත් නැහැ ඒ නිසා උඹට මේක කවදාකවත් කරන්න බෑ. බිම්බිසාර රජුරවන්න බෑ. ඒ කෙල්ල කිව්වා කමක් නැහැ. ඒකට කමක් නැහැ. ඒ කට්ටිය කෙරුවට මට දැන් මම කොහොම හරි කරලා බුදුහාමුදුරුවෝ නතර කරලා දුන්නොත් මට මොනවද දෙන්නේ? සිටුතුමා ගොඹට තියෙන ලොකුම දේ තමයි ඔබ දාශභාවයෙන් මුදනවම. ඊට පස්සේ මේක ලැබුව ඇත්තටම කරනවාද කියලා. ඉසිටුමා කිව්වා ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මං දන්නවා 100 200ක් කවදාකවත් ඔබට මේ වෙනස ඇති කරන්න බෑ කියලා. නෑ නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ මං දෙවෙනි වතාවටත් අහනවා. මම ඇත්තටම මම වෙනසක් ඇති කරලා දුන්නා. මම දාශභාවයෙන් මුදනවා. ඉතින් සිතුමක ප්‍රශ්නයක් නැහැ. නෑ මට තුන්වෙනි සැරේටත් කියන්න. මම මේ සපත කරගෙන යන්න හදාන්නේ යම් හේයකින් මම වෙනසක් ඇති කරොත් දාසභාවයේ මුදනවා. ඊට පස්සේ පිසිතුම ඕ කිව්වා. ඊට පස්සේ මේකේ ගිහිල්ලා නාලා සුදු ඇඳගෙන පත්කඩයක් කියලා සරුවචනා සීත්‍රිපට වන්දලා කිව්වා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට ආරාධනා කරනවා මේ ජේතවනාරාමේ චාරිකා වඩින්න එපයි කියලා. බොහොම බොහොම තේ දායතුව සරුවචන සාසන. සරුවචන සාහනවා මම ඔබ ඇයි එහෙම කියන්නේ? ඊට පස්සේ කෙල්ල කියනවා ඔබ වහන්සේ රජපෞලි. ඔබ වහන්සේ දැන් බුදු වෙලා ඉන්නේ. ඔබ වහන්සේ දන්නේ නැහැ දාසියෙකුට දාව දාස දාසියෙක්ගේ බඩේ ඉපදිච්ච දාසි දැරියක් දාසකම් කරනකොට මේ ජීවිතයේ අතපැල්ලෙන් වටන මේ ජීවිතයේ කවම කවදාකවත් ස්වාමීන් වහන්සේ කපට සීලයක් රැකගන්න හම්බෙන්නේ ඔබ වහන්සේ දන්නවද මේ එකම ජීවිතයක් ඇතුළත මට මේ හම්බෙච්ච දාස ජීවිතේ ඔබ වහන්සේ මෙතන නතරුනොත් මට හෙට ඉඳලා සීල් රකින්න පුළුවන් වෙනවා කියලා ඔබ වහන්සේ කැමති නැද්ද ඒකට කියලා. ඉතින් මේ බුදුහාමුදුරන්ට මේ කෙල්ල සපත කරනවා කියලා ඔබ වහන්සේ නතරොත් මම හෙට මට අද පන්සිල්වත් මොකක්ක කරන්න බෑ ස්වාමියා කියන දේ කරන්න වෙන බොහෝම අතපල්ලේ වැඩිච්ච බාග ආත්මයක් තියෙන. ඔබ වහන්සේ බැරි වෙලාවකත් නතර වුණොත් මට හෙටින්ද සිල් රකින්න හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන්ම දිගටම භාවනා ඔබ වහන්සේ කියලා දෙන කමටහනකට මම දිගටම පැවිදි මහානදම් කරනවා. මට ඒ නිසා අනුකම්පා කරන්න ඔබ වහන්සේ ගැන හිතලා නෙමෙයි මම මේ කතා කරන්නේ මං ගැන හිතලා මේ දාස ජීවිතේ මේ ජීවිතේ පරිවර්තනයක් ඇති කරන්න ඔබ වහන්සේ නතර වෙන්න ඕනේ. බුදුන්සේ කියනවා කියලා. ඒ විදිහටයි බුදුහාමුදුරුවෝ වතසපෑවි. කාටවත් මායින් කරන්නේ යම් කිසි කෙනෙකුට නොරකින්න රකින්න බැරි සීලයක් රකින්න උදව් වෙනවා නම් එදා දීපං කරපාද මුලේ බිම වැටිලා කිව්වනේ අනේ ඔබ වහන්සේගේ සිරිපත්තුල් දෙකේ මඩ නොගෑවෙන්න මගේ කඳ උඩින් වඩින්නේ කියලා. එහෙම පූජා කරපු පූජාවක් තමයි බුදු වෙලත් කරේ. නිසා කල්යාණ මිත්‍යා කවදාකවත් කිසිම දෙයකට මායින් කරන්නේ කිසිම දෙයක් අපේක්ෂා කරන්නේත් නැහැ. Taman දන්නවනම් මේකෙන් වෙනවයි කියලා කාට යහපතක් කාටවත් උත්තර බඳින්න වග වෙලා නැහැ. අන්න එහෙම ගැම්මක් ඇතිවෙච්ච කෙනෙකුට තමයි වතක් සම්පූර්ණ කරන්න පුළුවන් අනිසේරම අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුහාමර කියන අනික් හැම දෙනාක යමක් කරන්නේ අර්ථයක් සලකාගෙන ඒ මිනිස්සු අසුචි කියලා කියනවා. කල්යාණ මිත්‍යාට කිසිම මායින් කරන්න දෙයක් නැහැ බලන්නේ සීලයක් නැතිකොට සීලයක් හම්බ වෙනවනම් සමාධියක් නැතිකොට සමාධියක් හම්බ වෙනවනම් ප්‍රඥාවක් නැතිකොට ප්‍රඥාවක් හම්බ වෙනවනම් කාටවත් උත්තර බැඳිලා නැහැ. ඒ විතරක් නෙවෙයි ඒක අන්ධහැර පාලා කරනවා. අන්නේ වත සම්පූර්ණ කරන්න පුළුවන් කල්යාණ මිත්‍රට විතරයි. ඇත්තටම පුළුවන් ඒතුමට විතරයි. මොකද අනික් ඇත්තන්ට නානා ප්‍රවිධියට එහෙට බැඳිලා මෙහෙට බැඳිලා මකුළු දණක පැටලිච්ච සලබේක් වාගේ ගැලවමක් නැතුව ජීවත් වෙන කාටවත් පුළුවන් ද කාටවත් උදව් කරන්න. ඒ කොච්චර වත සම්පූර්ණ කරත් කල්යාණ මිත්‍යා අනුන්ගෙන් අප්‍රමාණ බැනුම් ගන්නවා. වචනක්කම කියලා කවුරු මොනවා කිව්වත් ඒව ඉවසන සුළු ගතියක් ඇති කරනවා. සරුවච්චන් වහන්සේට සාමාන්‍යයෙන් අපි කියනවා දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම කියලා. දෙවියන් අතර දෙවියෙක්, බ්‍රහ්මයන් අතර බ්‍රහ්මෙක්. ඒ වගේ නිന്ദා ලබන්න තුච්චම නිന്ദා ලැබපු කෙනා බුදුහාමුදුරුවෝ. අය මායින් කරන්නේ කවුරු මොනවා කිව්වත් මායින් කරන්නේ උන්වහන්සේගේ වතපිලිවත කරනවා. ඒ නිසා බුදුරජාණන් කිව්වේ අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිසංසරං අතිවාක්‍යන්ති තෙක්කිස්සන් දුස්සීලෝහි බහුජ්ජා. මම මේ යුද්ධට වන්නේ නැත කුසේ දුන්නෙන් විහිදී එන ඊතල ඉවසා දරාගෙන ඉන්නවා මම අනුන් කියන මේ දෙහියට හැපෙන වචන තියෙන්නේ අතිවාක්‍ය කියලා ඒව ඉවසනවා මොකද බොහෝ දෙනා දුස්සීලයි එසා කල්යාණ මිත්‍යා ඔය කන්දක් මේ බල්ලෙක් බිරුවට කඳ කඳ පාත් වෙන්නේ නැහැ කියලා ඔය කාටවත් වග වෙන්නේ කොච්චර බැනුම් ඇහුවත් ඒ තමන්ගේ වත කරන මොකද ලෝකයා හිතන්නේ මේ උදව්වක් කරන්නම් අර්ථයක් සලකන්නේ කියලා කල්යාණ මිත්‍යා බලන්නෙම කිසිම අර්ථයක් නැහැ. සීල සමාධි ප්‍රඥා පූර්ණ තමන්ගේ හෝ පිටින් සිද්ධ වෙනවන කවුරු මොනවා කිරුවත් ඒක කරනවා. ඒ නිසා එවැනි ගුණවන්ත කල්යාණ මිත්‍රෙක් ඇස් දෙකෙන් දකින්න හම්බුණත් ඒ ඇස් දෙකත් පින් කරලා තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ <clears throat> දැක්කට පේන්නේ නැති එකයි. බැලුවට පේන්නේ නැහැ. මොකද අපි බලන්නෙම මොනව හරි කැලලක් කඩා ගන්න පුළුවන් එකක් තමයි. මුක්කක් හරි අර්ථයක් ඇති දෙයක් තමයි. ප්‍රයෝජනයක් පිණිස තමයි බලන්නේ. ඒ තාක්කල් අපිට පේන්නේ මේ තණ්හා ජනක, දෘෂ්ටි ජනක, මාන ජනක දේවල් පමණයි. ඒ නිසා කල්යාණ මිත්‍රෝ හිතියට පේන්නේ නැති ගතිය තියෙනවා. නමුත් කල්යාණ මිත්‍රයා ඒ කිසි දෙයකට මායින් කරන්නේ වත්තංච වචනක් හමු සියලුම ඒ දෙයයට හැපෙන වචන අතිවාක්‍ය කොච්චර දෝ ඉවසගෙන ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ බූ කප්පරක් ආපේ කාට මඩපුවක් gediyak ගානක්ද කියලා අහන. සංසාරේ නුර Taman නිවන් දකින්න මෙච්චර දුක් විඳු මිනිස්සයා Tamanගෙත් වැඩේ කරන අනුන්ගෙත් වැඩේ කරනකොට කට සැර ඇත්තෝ ශක්ති ප්‍රමාණයෙන් කෑ ගහනවා. ගානකට මායින් කරන්නේ Taman දන්නවා ඒ ඌවට උත්තර දෙදී ඉඳ ගියොත් මේ ගංගතික ඉහළට පීනන පීනීල කරන්න බැරි නිසා කල්යාණ මිත්‍යා ඒ අනුන් කෙරේ අකමැත්තකින් අනුකාමේ තරහකින් නෙවෙයි එහෙම කරන්නේ. කවුරු ආවිල බනින්නේ බනිනව ගණන් ගන්න නැතු ඔලොමලකමට නෙවෙයි. මේ බොහෝ දෙනා දුස්සීල නිසා. එච්චරයි එකම හේතුව බුදුහාමර පෙන්නන තියෙන්නේ. ඒ වගේම ගම්බීරංච කතං කත්තා. කියන්න ඕන දේ කියනවා බොහෝ දෙනා ප්‍රතික්ෂේප කරන ඔච්චර ගැඹුරු බණ අපිට තේරෙන්නෙත් නෑ අපිට කරන්නත් බෑ ස්වාමීන් වහන්සේ නම් කියයි අපිට තේරෙන්නේ නෑ කියලා. ඉතින් ඒගොල්ල හරිය කැමැති ඒ සුරංගනා කතා කියලා දෙනවා. ජාතක කතා කියලා දෙනවා. බුදුහාමුදුරු බුදු වෙන්න ඉස්සලා සිද්ධාර්ථ කුමාරයා කතා කියලා දෙනවනම් උදේ වෙනකම් බණහන. නමුත් බුදු වුණාට පස්සේ කරපු චතුරාර්ය සත්‍ය දේශනාවක් කෙරුවොත් එහෙම නැත්නම් පටිච්චසමුප්පාද දේශනාවක් කෙරුවොත් කවුරුත් නැහැ ඔක්කොම බුදිය ගන්න. ඔය කල්යාණ මිත්‍රට අයිතියක් නැහැ. එහෙම කවුරක්වත් එම් ප්‍රතික්‍රාර ප්‍රතික්‍රියා ප්‍රතිචාර නොදක්වයි කියලා නෑ ශක්ති ප්‍රමාණයෙන් ගැඹුරු ධර්ම බුල්ලුවන් තරම් අහන කාගේ හරි කනට වැටේවා කියලා ඒ ගම්බීර ධර්ම දේශනා කිරීම කල්යාණ මිත්‍යාගේ එහෙම නැත්නම් සත්පුරුෂයාගේ වැඩි සරුවචනාංශේ දාන්න ඒ වගේම ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ ශාසනයක් පතුරවන්න එහෙම නැත්නම් ආධ්‍යාත්මික පැත්තේ සමාජ සේවයක් කරන්න හොඳ ශක්තිමත් බලවත් මේ පින්වන්ත ශාස්ත්‍රුන් වහන්සේ නමකට ක්‍රම තුනක් තියෙනවා. ඒවට කියනවා ඉද්ධි ප්‍රාත්‍යහාර්ය, ආදේශනා ප්‍රාත්‍යහාර්ය සහ අනුශාසනා ප්‍රාත්‍යහාර්ය කියලා. මේ ඔක්කොම ප්‍රාත්‍යහාර්ය තුනක්. ඒකදී ඉද්ධි ප්‍රාත්‍යහාර්ය කියලා කියන්නේ මිනිසුන්ගේ පේන්න වතුර උඩ ඇවිදින්න පුළුවන්, අහසේ යන්න පුළුවන්, දිබ්බ චක්කු ඥාන, දිබ්බ සෝත ඥාන වලින් අපි දැන් කාලෙක ඉඳලා මැජික් පෙන්වන්න පුළුවන්. එතකොට මිනිස්සු දහස් ගණනින් ඒ පෙන්නන පුද්ගලයාට බැඳෙනවා නැති සද්ධාව උපදවනවා ඇති සද්ධාව දිනු කරනවා අනිත් එක තමයි අනුන්ගේ හිත් කියවලා රෝග සුව කරලා ඒ අතන්ට මේ සුව සේවාව සලසන්න පුළුවන් ඒකත් මිනිස්සු දහස් ගණනින් Taman කෙරේ නතු කර ගන්න තියෙන එදා ඉඳලා අද දක්වාම තියෙන ක්‍රම තුන්වෙනි එක තමයි නිකම් බණ කියන එක තමන් දන්න දේ වචනෙට දාන එක. ඒකට කියනවා අනුශාසන ප්‍රාතිහාර්ය කියලා. අනුගේ හිත් බලලා ඒවට උදව් උපකාර කරන කියනවා ආදේශනා ප්‍රාතිහාර්ය කියලා. ඒ ඉන්ද්‍රජාල පෙන්වන එකට කියනවා ඉද්ධි ප්‍රාතිහාර්ය කියලා. සරුවචනංශයේ සඳහන් කරලා තියෙනවා මේකෙන් තුනෙන් දෙකක්ම අනාර්යයි එකම ආර්ය ක්‍රමය තමයි අනුශාසනා ප්‍රාතිහාර්ය නිසා බුදු කෙනෙක් කාට හරි අර්ථයක් ධර්මයෙන් අනුශාසනා කරන්න ඕනොත් ඉර්ධි ප්‍රාතිහාරීවත් ආදේශනා ප්‍රාතිහාරීවත් අනුමත කරන්නේ හුදු දේශනාව පමණ නැත්නම් මේ දේශක ශ්‍රාවක සම්බන්ධතාවය පමණයි. අද ඉන්න කට්ටියට ඕන වෙලා තියෙන්නේ මේ මැජික් බලන්න තමයි. එහෙම නැත්නම් මේ භාවනා කරන්නේ සුව <coughs> සේවාව සඳහා. මේ මතක ශක්තිය වැඩිකරනද එහෙම නැත්නම් ලෙඩ සනීප කරගන්න. ඉතින් අද බටහිර ලෝකේ බුද්ධ ආගම කුණු වෙලා තියෙන්නේ. හැම කෙනාම මේ භාවනා කරන්නේ මේ ළඟ පේන මොකද්දෝ එකක් ලබා ගන්න. ඉතින් එතකොට බටහිරේ ගිහිල්ලා කිය හැකි ඩොලර් 500ක් දුන්නොත් මේක හම්බ වෙනවා. ඩොලර් 750ක් දුන්නොත් මේක දෙනවා. ඒ නිසා දැන් හරි කසලා තිනවා මේ Hindu කෝවිලකට යන්න ගියාට පස්සේ තියෙනවා සාමාන්‍ය සාන්ති කර්මය සඳහා 250යි අශ්වමේධ යාම සඳහා රුපියල් 2500යි. එක එක එක එක යාග කර්ම තියෙනවා. ඒකට ගාන ගෙවුවට පස්සේ දෙයයන් ආංශේ දෙයයන් ආංශයට යනවා දන්නේ නැහැ. කපුවගේ මුල සාක්කුවට තමයි යන්නේ. දෙයියෝ සලකනවා. ඒ වාගේ තමයි අදත් බුද්ධ ආගම, අදත් ධර්මය, එවනත විශේෂ භාවනාව ආන්නේ වගේ පුංචි දේවල් වලට හෙට්ටු කරන්නේ උනේ ඉදි ප්‍රාත්‍යහාරය සහ ආදේශනා ප්‍රාත්‍යහාරය ඉස්සර කරගෙන. නමුත් සරුවචනසේ දා ඉඳලම කියලා තියෙනවා මේවා අනාර්ය ක්‍රම එකම ආර්ය ක්‍රම තමයි අනුශාසනා ප්‍රාතිහාර්ය. ඒ නිසා සරුවචනාංශයේ ගැඹුරු ධර්ම විස්තර කරලා දුන්නේ මෙව්වට වැඩිය පිරිසි කැමති නිසා නෙවෙයි. නමුත් මේක කොහොමද කියලා දෙන්න ඕන නිසා. ඉතින් පැරණි hinaයන කතාවක් තියෙනවා. ඒ පැරණින හාමුදුර කෙනෙක් මේ ගමේ පන්සලකට ගිහිල්ලා පටිච්චසමුපාදය කියනවා. පටිසාරය ඊගෙනකොට ඉතින් අවිජ්ජා පත්‍ය සංඛාර කියලා යහමතුරු අවිජ්ජාවේ ලක්ෂණ මේමය රස මේමය පච්චුපට්ඨාන මේමය පදට්ඨාන මේමය. ඒක සංස්කාර කියලා කියන්නේ මේකයි ලක්ෂණ මේමය රස මේමය පච්චුපට්ඨාන පදට්ඨාන දෙක තුන කියනකොට කට්ටිය ටෝච් එක අරගෙන නැගිටලා යන්න පටන් ගත්තා. ඊට පස්සේ තව ටිකක් වෙලා යනකොට මේ කිවලු මේ හාමුදුරුවෝ කියන මෙලොව වඟුලක් අපට තේරෙන්නේ නැහැ කියලා තවත් පිරිසක් යන්න ගියා. ඉතුරු ඉන්න කට්ටිය පිටිපස්සෙලා බුදියන්න පටන් ගත්තා. ඉතින් දැන් හාමුදුරු වටින් බර වරින් වර වටාත් උසලා බලනකොට යන්න කරන්න බැරි එක වාසික උපාසකම්ම කෙනෙක් විතරක් ඉතින් බණ අහනවා. ඉතින් හාමුදුරු හිතවලු කමක් නෑ අඩු ගානේ එක එක්කත් බණ අහනවනේ කියලා බණහමාර කෙරුවට පස්සේ කේවිත 16 12ම කියලා ඉවරනකොට පැය තුනක් විතර ගියාලු හැබැයි. ඉතින් අර උපාසකම්මෙන් ඇවවලු අනේ පේනවනේ උපාසකම්ම ගැඹුරු බණක් දේශනා කරනකොට කිසි කෙනෙක් ඒකට කැමති නැහැ. ඒගොල්ලන්ට මේ වැඩ තියෙනවයි කියලා එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න බෑයි කියලා, නැත්නම් නිදිමතයි කියලා අයින් වෙනවා. නමුත් අඩු ගානේ එක්කෙනෙක්වත් බනහනවා නම් වටිනවයි. ඒ උපාසකම කරලා මට නම් ස්වාමීන් වහන්සේ ඔක්කොම නම් තේරුණා පස්සපච්චා වේදනා කියන එක නම් තේරුණා අයියෝ. ඒක තමයි ගැඹුරු ධර්ම කියන දෙනකොට එක උපාසකම කෙනෙක් හරි තේරෙනවා මේ ඉඳගෙන ඉන්නකොට පස්සරි දෙන එක හරි තේරෙනවා. හාමුදුරුවෝ කියලා කියන්නේ වෙන මොකක් හරි නමුත් උපාසකම මොකක් හරි තේරුම් ගන්න තියෙනවා. ඒ වගේ තමයි ගැඹුරු ධර්ම තේරුම් කළ දෙන්න ගියාම මේක හරියට මුنين නවපු කලයකට වතුරක් කරනවා. සර්වඥන්සේ වැඩ ඉන්න කාලෙත් ඒක උපාසක පිරිසක් ගිහිල්ලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කාර්යගල බණ ඇහුවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බොහෝම දීර්ඝ වශයෙන් බණ විස්තර කෙරුවස්කලු මේ හාමුදුරන්ට වෙන වැඩක් නැහැ කවුරු හරි ආපහු උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරනවා අපි ආවේ මේක කෙටියෙන් අහගෙන යන්න ඕක හරියන්නේ නැහැ කියලා සාරිපුත්‍ර සාංශ දොස් කික්කක් ගියා. මොග්ගල්ලාන සාංශ ළඟට ගියාට පස්සේ වචන දෙකෙන් විස්තර කරවල ඊට පස්සේ කවලු මේ ආමතුරු පැවිදි වෙලා දන්න බණ කියන්න හදනවා අපිට මෙලෝ හතරක් තේරෙන්නේ නැහැ කියලා මොග්ගල්ලාන සාංශලා දොස් කියලා කියනවා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ ගාවට ගියාට පස්සේ ඒකත් තේරෙන්නේ නැහැ. පස්සේ බුදුහාමුදුරු ගාවට ගිහලා කිව්වලු ස්වාමීන් වහන්සේ මේ ශ්‍රාවකයන්ගෙන් මේ අසවලා ගාවට ගියාම උනන්නේ නැති වල්පල් ගොඩක් කියනවා. මෙයා ගාවට ගියාම පස්සේ මොනවත් නැහැ හරියට කාරණා විතර කියන තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේටවත් බැරිද අපිට තේරෙන බණ ටිකක් කියන එක. ඒකට බුදුසසුන කියනවා එදා ඉඳලම අද දක්වාම මිනිස්සයෝ එක්කෝ වචන වැඩි කියලා බයින. එක්කෝ වචන අඩුයි කියලා බයින. එක්කෝ තේරෙන්නේ නැහැ කියලා බයිනවා. ඒක නිසා කවදාකවත් සන්තෝෂ කරන්න පුළුවන් ලෝකයක් නෙවෙයි මේ කියන්නේ. ඉතින් ඒ වගේ මේ නෛර්යානික සීසත් ධර්මයක් උගන්නනකොට ඒකේ ගැඹුරකට කෙනෙක් අඳ ගන්න යනවා කියන එක උගා ප්‍රයෝගයෙන් කරන්න ඕන. උගා ප්‍රයත්නකින් කරන්න. නිසා ගම්භීර කතාවක් කතා කරන්න නම් එකම පිරිස නැවත නැවත ඇසුර තුලින් තමයි මේකට ඉඩ හම්බෙන්නේ. එක වරුවක එක පැයක බණකින් අමාරුයි. ඒ කියන්නේ මේ තියෙන කුසලතාවයේ මදිකම නිසා. තරුවචනාංශයෙන් හරියටම කියන්න ඕන තැන කියන නිසා පුළුවන් ඇති. ඒක නිසා ගම්භීර කතාවකට යනකොට සෑහෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් තමයි ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ කොච්චර ಗುಣ <clears throat> ගැඹුරු කතා කියලා දුන්නත් වත්පිළිවෙත් කෙරුවත් අනුන් කොච්චර බැන්නත් ඉවසුවත් කවමදාකවත් කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා Taman වෙත පැමිණෙන කෙනෙක් කවදාකවත් අස්ථාන යොදවන්නේ තමන්ගේ පෞද්ගලික වැඩ සඳහා යොදවන්නේ තමන්ගේ අර්ථය ඉෂ්ට කරගන්න යොදවන්නේ අස්ථානගත කරන්නේ හැම වෙලාවෙම බලන්නේ මේ මිනිස්සයා ආවේ මොකටද ඒ වැඩේ කරගත්තා නම් ඉවරයි. අනිත් වගේ නොමගට නොයොදවන ගතියත් පාප මිත්‍යාගේ සාකල්යන් මිත්‍යා අතර තියෙන වෙනසක්. ඉතින් මේ ගාතාව ওই පියෝචකරු භාවනියෝච කියන කුඟාක් වෙලාවට ඒ සද්ධාවන්තයෝ ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනකොට කියන තරමට දේශනා වන්දනා ගාතාවක් විදිහට පාවිච්චි කරනවා. ඒ කල්යාණ මිත්‍රයන්ගේ ಗುಣ ස්වාමීන් වහන්සේලට ආරූඪ කරලා සතුටක් ලබනවා. ඒ වගේම <clears throat> මිත්‍ත සූත්‍රය කියලා සරුවත් chance දේශනා කළා තියෙනවා. මේ ධර්මයේම මේ කියපු කාරණාම වෙනත් පැත්තකින් ඒකෙදී ಗುಣ හතක් සරුවත් chance සඳහන් කරලා තියෙනවා. දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කියලා. කල්යාණ මිත්‍රයත් එක්ක අපි ගනුදෙනුවක් කරන්නේ අන්නේ ගනුදෙනුදී කල්යාණ මිත්‍රයා මට ලබා දෙන්නේ අපට ලබා දෙන්නේ ආපස්සට කවදාකවත් ආමිෂයක් නෙමෙයි. ඒක නිර්ආමිෂයක්මයි. ඉතින් ආමිෂේ නම් මම මෙච්චර සල්ලි දුන්නා, මෙච්චර දේවල් කෙරුවා, මෙහෙම කෙරුවා කියලා ප්‍රමාණ කරලා වස්තුවක් වශයෙන් අත්පත් කරනකොට. ඔය කල්යාණ මිත්‍යා දෙන්නේ කවම කවදාකවත් එහෙම ගොරෝසු රළු මනින්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සදාචාරයක් සීලය අදි ශීලයක් කරගන්න හැටි. තියෙන සමාධිය දියුණු පවුණු කරගන්න හැටි. දින ප්‍රඥාව දියුණු පවුණු කරගන්න හැටි නිසා ඉතාමත්ම දුෂ්කර දේ තමයි කල්යාණ මිත්‍ය අපට දෙන්නේ. ඒක ප්‍රමාණ කරන්න බැරි නිසා අපිට කල්යාණ මිත්‍යා දෙන මේ දුෂ්කර දීමන තේරෙන්නේ නැහැ. ඒකට උදාහරණයක් වශයෙන් කියනවා ඌරෝ අසුචියයි ජරාවයි කන જાතිය. ඌරන් ඉදිරිපිට මුතු දැම්මොත් ඌරා දූවගෙන ඇවිල්ලා ඒක කනවලු පණු බිත්තර කියලා හිතරා. ඉතින් කනකොට දතේ හැපිලා හැපෙනකොට ඌට කේන්ති ගිහිල්ලා ඒ මුතු දීප මනුෂයාට ගහනවා. ඒ වගේ තමයි අපි කල්යාණ මිත්‍ර ගාවට ගියත් අපි ඉල්ලන්නේ ආමිෂයට ගැලපෙන දෙයක්. රසමස උලක්, gedra giniyanne මොන හරි. මොක කල්යාණ මිත්‍යා දෙන්නේ එහෙම ආමිෂ දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා අසත්පුරුෂයා ඒ හොඳ බණ කියනකොට, හොඳ උපදෙස් දෙනකොට එයා ඉල්ලන දේ නොවෙන නිසා මූරන් ඉදිරියට මුතු දමන්න එපා කියනවා වගේ ඒ අසත්පුරුෂයින්ට එහෙම ගැඹුරු බණ කියලා දුන්නට අසත්පුරුෂයෝ වෛර කරනවා මිසක කවදාත් අගේ කරන්නේ. ඒ නිසා දෙන ඒ දුෂ්කර දීමනාව ලබනවත් පැහැදිලිවම ලබන කෙනා තුළ සෑහෙන කල්යාණ මිත්‍ර ගුණ තියෙනවා. ඒක නිසා කවදා හෝ අපට කල්යාණ මිත්‍රය දකින්න ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නේ ඇතුළත Tamange ගුණසංතානයේ ඇතුළත ලාවට හරි කල්යාණ මිත්‍ර ගුණ මොහොදු වෙන්න පටන් ගත්තට පස්සේ තමයි. එතකොටයි තේරෙන්නේ මේ අපිට මේ කල්යාණ මිත්‍රෙක් දීපු දේවල් අම්මලා අප්පලා බූදල් දුන්නට වැඩිය. එහෙම නැතුව වෙන කටපඩ පුරවන දේවල් දුන්නට වැඩිය මෙතුමන්ලාගෙන් අපිට මේ ලැබෙන දේ තාමත්ම දුෂ්කර ජීමක් තියෙන. දුන්නා කියන දේකුත් නැහැ. මොකද ඒකෙන් තමයි අපි මිනිස්සු වෙන්නේ. ඒකෙන් තමයි අපි සදාචාරගත වෙන්නේ. ඒකෙන් තමයි අපි මහාත්මගත දිනු කරන්නේ. ඒකෙන් තමයි අපි හික්මෙන්නේ. ඒ කල්යාණ මිත්‍රේ ආදර්ශයක පිටලා ආදර්ශයේ ආනුභාවයෙන් ඒ දෙන දේ හැදුනට පස්සේ තමයි අපට තේරෙන්නේ අනේ මේ දීපු දුෂ්කර දේ තියෙන දුෂ්කරතාවය ඒකට තියන කරන්න තියෙන එකම වන්දිය තමයි තාරාතිරම් බලන්තෝ කොහොම හරි <clears throat> ඊගා પરම්පරාවටත් මේක අතින් අතට යන්න ආරින්. නිමි પરම්පරාවක් වෙලා මෙතනින් කාබාසිනිය වෙන්න දෙන්නේ නැතුව පුළුවන් ආදර්ශවත් ජීවිතයක් ගත කරලා ඒ Taman ලබාගත්ත මේ ධර්ම පොදිය ධර්ම මල්ල තව කෙනෙකුට දීමෙන් තමයි අපිට මේ අපේ තේරවාද પરම්පරාවට සැලකීමක් කරන්න පුළුවන්. ඒ නිසා දුෂ්කර දේ ලබා ගන්න ඕනේ. ලබාගෙන දුෂ්කර දේ දෙන්නත් ඕනේ. නමුත් කල්යාණ මිත්‍යාගේ ගුණ කියනකොට කතා කරන්නේ දුද්දදන් දදාති. දුක්කරං කරෝති. ඒ කල්යාණ මිත්‍යා තව කෙනෙකුට ධර්ම අවබෝධ ලැබීම පිණිස ඒ කරන ප්‍රයෝග ටික සම්‍යක් ප්‍රයෝග ටික අන්තිම දුෂ්කරයි. ලොකු සාංශ ඉන්න කාලේ ඒ ලොකු සාංශ කියන දෙයක් තමයි මේ යමක් කරලා දිනන පරදිනකෝ හරි වැරදි එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කරපු මනුස්සයා මැරිලා ගියාට පස්සේ හරි මේ මනුස්සයා ඉතුරු කරලා යන ආදර්ශය ගැන පොඩ්ඩක් බලන්න. අපිට දිනන්න පුළුවන් රණ්ඩුවක් කරලා කාට හරි වාද කරලා දිනන්න පුළුවන්. නමුත් දිනන එක නෙවෙයි ඒ මිනිස්සයා ඉන්නකම් මේ වැඩේ කෙරුවේ. අනේ මිනිස්සයා කරපු දේ මෙහෙමයි ආදර්ශය ඉතුරු වෙන්නේ කියලා ඉතුරු වෙන ආදර්ශය ගැන සලකන්න පටන් අරගත්තොත් අපිට මේ ඉස්සරහට හම්බෙන මිනිස්සයා දිනන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හරියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ආදර්ශය. ඒ නිසා සාරුවච්චන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම්පුරන කාලේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ තියෙන නිවන් දකින්නක්වත් රහත් වෙන්නක්වත් මොකටවත් නෙවෙයි. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මම නිසා කිසි කෙනෙකුට පවක් කරගන්න බෑ කියන එක සාතික් කරලා තියෙනවා. බුදු කෙනෙක් අරමුණු කරලා පවක් කරගන්න තියෙන අවස්ථාවක් තියෙනවනේක බුදුහාමුදුරන් කැළලා. ජා සියලු දනමනසිට පිනවන පෙනුමකින් ඉරියව් වලින් හැසිරීමෙන් වචන වලින් හැම දෙම වෙනකන් පාරමිතා පිළිල පුරලා තියෙනවා. ඒක අමාරුයි පසේ බුදුරජාන් වහන්සේ නමකට කරන්න. ඒක අමාරුයි රහතන් වහන්සේ නමකට කරන්න. Taman නිසා වෙන කෙනෙක් පව් කරගන්නවා කියන එක අපිට ඇත්තට වග වෙන්න බෑ දැන්. මොකද හේතුව අපි ළඟ එච්චර ගුණ නැහැ. අපි ළඟ එච්චර පිං නැහැ. අපි ළඟ එච්චර තෙද නැහැ. එනිසා මේ දුෂ්කර කෘත්‍යය තේරුම් අරගෙන මගේ හැසිරීමක් නිසා මගේ වචනයක් නිසා මගේ ක්‍රියාවක් නිසා මගේ හිතවිල්ලක් නිසා තව කෙනෙකුට පාපයක් තව කෙනෙකුට බයක් තව කෙනෙකුට අකුසලයක් සිද්ධ වෙනවා නම් හොඳට මතක තියාගන්න එකෙන් 100%ක්ම ආපහුට Tamanට එනවා. එනිසා කල්යාණ මිත්‍යා කවදාකවත් මේ රැයට එකක් දවල්ට එකක් ඉස්සරහට එකක් පස්සට එකක් නැහැ හැම වෙලාවෙදීම බලනවා මගෙන් ඉතුරු වෙන ආදර්ශය මොන වගේ වෙයිද කියන එක නිසා ඉතාමත්ම දුෂ්කර කෘත්‍යයක් රජ කෙනෙක් ඉදිරිපිට රාජකාරී කරන කෙනෙකුට වැඩිය දෙවි කෙනෙක් ඉදිරියට දේව කෘත්‍යයක් කරන කෙනෙකුට වැඩිය ධර්මයේ ඉදිරිපිට පුළුවන්තරම් විවෘත වෙලා තමන්ගේ කිසිම රුචියකට තමන්ගේ කිසිම මනාපයකට තමන්ගේ කිසිම මතයකට තම්බේකට සලකන්නේ නැතුව සාසන වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන් මේ දේ උප්පරීමෙන් කරනවා. මට හොඳට මතකයි මම මේ ඇත්තටම බුරුමින් එන්නේ ඉස්සලා අවුරුද්දකට විතර ඉස්සලා දවසක මෙහෙම පණවිඩයක් ගිහිල්ලා තිබුණා කවුරක්වත් නැහැ කියලා වහාම එන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී මම ඇත්තටම ඒ බුරුම ස්වාංශිකාවට ගිහිල්ලා පරිවර්තකෙක් දාලා කතා කරලා කිව්වා මට දැන් මෙහෙන් එන්න වෙලා තියෙන්නේ මේ මීටි වලින් කැඳවුමක් ඇවිල්ලා තිනවා මට යන්න වෙනවා කියලා. එනිසා ඉතින් සායඩෝ කිව්වා ඉතින් ඒ සංඝයාගේ මනාපයක් තියෙනවා ඒකට උඩින් අධිකාරී බලයක් නැහැ එහෙනම් යන එකයි කරන්න තියෙන්නේ. ඒත් මේ හදිසි බොහොම අමාරුයි මම හිතන්නේ මගේ අවුරුදු 3මාටම පුද්ගලික හම්බ වෙච්ච එකම වතාවක. ඊට පස්සේ කිව්වා දැන් ගිහිල්ලා ඒ ගියාට පස්සේ මොකද කරන්න වෙන්නේ කියලා. ඒ කවදාකවත් එහෙම ප්‍රශ්න අහන්නේ ඒ ශාන්සේ කාගවත් ජීවිතේට ඇඟිලි ගහන්නේ නැහැ. නමුත් ඒ ගියාට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මම කිව්වා හෙට එන කට්ටියට මේ භාවනා කරන්න එන අයට උපදෙස් දෙන්න. උඹ ගිහිල්ලා භාවනා උපදෙස් දෙන්න විනාසයි කිව්වා. උඹ බාගෙට තැම්බෙච්ච allele ඔක කන කන මිනිහගේ බඩ නරක් වෙනවා කිව්වා. කීලියල ධම්මපදේ පොත පිටිපස්සෙන් අරගෙන මට පතා කළක උඹට පාළි තේරෙනවනේ. අත්තාන මේව පටමන් පටිජග්ගීය නිවාරේ. බුදුහාමර කියලා තියෙන තමන්ගේ වැඩක් බලාගනින් තමන් පිරිසුදු වෙලා අනුන්ට දීපන්. දැන් මොකද්ද ඔය කරන්න හදන්නේ? කී දෙනෙක් අමාරු වැටුණාද කියලා. ඊට පස්සේ ඉතින් මට කට උතර ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අසුචියක ඉන්න අසුචි පණුවෙකුට තරමක්ව සලකලා නෙමෙයි කතා කරන්නේ. ඉතින් මං කව ස්වාමීන් වහන්සේ මේක මගේ මන අපේ නෙවෙයි ගියාට පස්සේ කුරුසෙට තියලා එන ගැහුවගේ අත් දෙක දිගාරණ එක විතරයි. මට තියෙන්නේ ඒගොල්ලෝ ගහයි යන්නේ. ඉතින් කොයි තැනට ගියත් ආයතන කියන්නේ ඕකනේ. ඊට පස්සේ මං කව දැන් ස්වාමීන් වහන්සේ යන්න ඉස්සලා ඔබ වහන්සේක වැඳලා කියන්නේ මම දැන් මොකද්ද කරන්න ඕනේ? මේ සෙල්ලමක් නෙමෙයි මේ කරන්නේ. මේ භාවනා ඉවර කරලා මයි ළඟම ඉඳගෙන තව ගොඩක් පුරුදු කරන්න තියෙනවා. ඒ පුරුදු කරලා ගියොත් ඔය ලංකාවට වැඩක් කරන්න පුළුවන් කියලා. ඉතින් මං කව ස්වාමීන් වහන්සේ එවනම් මේ මෙච්චර කාලයකට මට මේ තව ඉඳ වෙනවා මෙන්න මේක ඔබ වහන්සේගේ මේ අපි කියන සිලබස් එක කියලා. විවස්ථාව කියලා කියන්නේ. මට උඹ ගැන කියන්න බෑ කිව්වා උඹේ වයස වැඩි කිව්වා දැන්. කොච්චර කල් ගණී දන්නේ නැහැ කියලා. ඉතින් මං කොසානස් දැන් එහෙන් කැඳවුමක් ලැබිලා තියෙන ඔබ වහන්සේත් එක්ක මට කතා කරන්න තියෙන නිසා මෙච්චර කාලයකට ඉන්න ඕනේ. ඊට පස්සේ මං කව දැන් කිව්වනේ. උඹට ওই අනිත් පොඩි උන්ට වගේ දැන් ඔලිය ඔලුව මතක හිටින්නේ. නිසා මට කියන්න බෑ කොච්චර කාලෙ ඉඳ වේවිද කියලා. නමුත් දැන් ගිහිල්ලා ওই වැඩේ කරනවා නම් ඒක මහා අනතුරුදායක වැඩක් කියලා. ඉතින් මං කව ස්වාමීන් වහන්සේ මම දැන් අපහසුවටපත් වෙනවා. එක්ක යන්න ඕනේ එක්ක ඉන්න ඕනේ. ඉඳ නම් ඉඳ කාරණා කියන්න ඕනේ කියනකොට ඒක බාට කතාව මාත වෙනස් කරලා ඇහුවා. උඹට පේනවද මයිදියා? උඹ හිතනවද මේ මම දැන් කරන්නේ මගේ මන අපේ කියලා? කවදාකවත් නැහැ කිව්වා. මම ඉතාමත් කැමැති විවේක වෙන්න බලපන් උදේ ඉඳලා හැන්ද වෙනකම් මම මොකද කරන්න කියලා. මට තේරෙන්නේ මේ ටික තමයි සාසනයට හොඳ කියලා. ඒ ටික මම කරනවා. උඹට ඒ දේ කරන්න පුළුවන් කියලා. මම ඒක පාර තුන් සැරයක් සාදු කිව්වා. මම කව ස්වාමීන් වහන්සේ මේ වෙනුවට සාසන වෙනුව යමක් කරන්න තියෙනවා නම් ඒ සඳහා නම් ඕන දෙකට ලෑස්ති වෙයි. ඒකව මේ පණ්ඩිතාරාමේ තියෙන එහෙම අය සඳහා පමණයි. එහෙම අය සඳහා තමයි. ඒක නිසා නිසන් වලට කියලා ටික කාලයක් නතර වෙලා ඒ ඒ වතුරට බහින්න ඉස්සර වෙලා ඒකට සුදුසුකම් ලබනවා. allele තැම්බෙනකන් හිටපන් කියලා. මම දිගටම පරීක්ෂා කරලා බැලුවා. මට ගිය පාරත් ඇමරිකාවට ගියාට පස්සේ හම්බුණා දැන් අවුරුදු 91යි වයස. දවස් 100ක භාවනාවක් මෙහෙවුවා 100 දෙනෙක් එක්ක. සම්පූර්ණ තනියම කරන්න. හිතා ගන්න බෑ කෙනෙකුට ඒ බුරුමේ ඉඳලා අච්චර දුරකට ගිහිල්ලා ඒ දේ කරන්නේ කොහොමද කියලා. ඒ ශාන්ච කියන්නේ මේ ශාසනෙට මේ දේ කරන්න හොඳයි කියලා උපරිම කරනවා. ඒ තරම් දුෂ්කරවතක් කියන මං හිතන්නේ නෑ මොන්නම හේතුවක් නිසා රාජ බයකට එහෙම කරයි කියලා. දේව බයකට එහෙම කරයි කියලා. කර්මයට බයට කරයි කියලා. අකුසලයකට බයට කරයි කියලා. ශාසන වෙනුවෙන් කරන්න ඕන නම් කරනවා. එච්චරයේ දුෂ්කර කෘත්‍යයක් කරන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රයෙකුට විතරයි. නමුත් ඒක දකින්න ඇහක් නැතිකමට හොඳම නිදර්ශනය තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ භස්ම තැම්පත් කරපු ස්මාරකයේ ලියලා තියෙන ගාතාවක් ත්‍රිවිධ සාසනය වෙනුවෙන් අවසාන ලේ බින්දු හුස්ම බින්දුව දක්වා වැය කරපු යෝගාවචරයේ මලකුණේ අලු මෙතන තියෙන බව මහ පොළොව දනීවා කියලා. පණ ඇති කාටවත් තේරෙන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා. අර හිට පිට නැති මහ පොළොව විතරයි දන්නේ. ත්‍රිවිධ සාසන වෙනුවෙන් පණ දීපු යෝගාවචරගේ භස්ම මෙතන තියෙනවායි කියලා. ඒ තරමටම මේ ලෝකේ මේ බාල ජනතාව තාරාතිරම්මයි. කවදාකවත් අඳුරන්නේ නැහැ. කල්යාණ මිත්‍රගේ තියෙන දුෂ්කර කෘත්‍ය හෝ දීපු දුෂ්කර දේ දුක් දුද්දදන් දදාසි දුක්කරං කරවති කියලා ඒක තේරෙන්නේ කවදා හරි තමනුත් ඒ தත්තරපත් උනාට පස්සමයි. හිතුමතේට දීග ගිය දිනේ දුවේ උඹේ දුවත් හිතුමතේට දීග දිය දිනේ පියාණනුත් මමත් මෙදා විඳපු දුක දැනී කියලා නන්දමල්ලි කියන්නේ. ඒ වගේ Taman එතෙන්ටපත් උනාට පස්සේ තමයි තේරෙන්නේ මොන්න තරම් කැපකිරීමක් මොනතරම් වියදමක් මොනතරම් දුෂ්කර දෙයක්ද මේ කල්යාණ මිත්‍යා කරන්න කියන. නමුත් ඒක අපිට පිටෙන්නේ නිකන් හරියට ආණ්ඩුවෙන් හම්බෙන නිදහස් අධ්‍යාපනය වගේ කියලා. ඒවා දෙන්න ඕනේ අපිට. ආණ්ඩුවෙන් අපිට ඒවා දෙන්න ඕනේ කියලා අපි අයිතිවාසිකම් කතා කරනවා. මොකද අපි දන්නේ නැහැ මේ අසත් ධර්ම ශ්‍රවණයෙන් අපිට සිදුවෙන හානි. අපි දන්නේ නැහැ අසත් අසත්පුරුෂ සේවනයෙන් අපිට වෙන හානිය. එතකොට එවැනි අසත්පුරුෂයන්ගෙන් පිරිච්ච ලෝකෙක සත්පුරුෂයෙක් කරන මේ ක්‍රියාව දිහා බලනකොට ඒක තේරෙන්නේ හිත පිට නැති මහ පොළොවට විතරයි. ඒක නම් ඒ දුෂ්කර ඒ නිසා ඒ දුෂ්කර කෘත්‍ය කරමින් 2600ක් පැමිණිච්ච මේ තේරවාද ශාසනය සෑහෙන සජීවීව පැමිණිච්ච මේ තේරවාද ශාසනයදී අපි කටයුතු කරනකොට මේ අපිට එදිනදා එන මේ පුංචි ප්‍රශ්නවලදී චර්චුරු ගන්නකොට නැත්නම් අරක නෑ මේක නෑ කියලා කියනකොට ඉතින් තේනවනේ කවදා මේක මේ ඇති හැටිය දේ ඇති හැටි කවදා දැනගන්නේ කියලා. නමුත් කිසිම කෙනෙක් ඒක එක පාට gediye පිටින් ලැබුවේ නැහැ ටික ටික ටික ටික තමයි. එනිසා දහ භාවනාවේ ආධ්‍යාත්මික ජීවිතයේ ඉදිරියට යන්න යන්න යන්න යන්න මට පේන්නේ මම දකින්නේ කවදාකවත් චෝදනාවක් කරන එකක් නෑ කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරන එකක් නෑ චෝදනා කරනවා නම් අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරනයි කාන්තේත්ම ආත්මවාදයට වැටෙනවා මේ අනාත්මේ මේ ශූන්‍යත්වයේ තේරුම් කරනකොට අපි තේරුම් ගනි ඇත්තටම අපි වරම් ලද්දෝ. ඇත්තටම අපි වාසනා ලද්දෝ. ඒ වාසනාව මත කක්ක කරගෙන ඒකේ ජරා කරගෙන ඒකේ ඕජාව වගුරුවාගෙන අපි මේ අවාසනාවද්‍යා බලන්නේ. ඉන්සාලද මනුස් බුද්ධෝත්පාද කාලය ගැන හැඟීමක් තියෙනවනම් අද මේ මනුස්සාත්මක ආයම පිළිබඳ හැඟීමක් තියෙනවනම් මේ ඇහ කන දිවනාසේ අංග පුලාවට හම්බෙච්ච එකන හැඟීමක් තියෙනවනම් මේ පැවිද්ද පිළිබඳව මේ ධර්මදේශනා පිළිබඳව මේ කල්යාණ මිත්‍රත්ව පිළිබඳ හැඟීමක් තියෙනවනම් අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන මේ ආඩපාලි මේ අයිතිවාසිකම් ඉල්ල කරන හටන් එහෙම නැත්නම් මේ කරන චෝදනා නිකන් බල්ල උඩුබුරනවා වගේ දේවල් ඒවා පුල්ලුවන් තරම් තමන්ගේ ශබ්ද කෝෂෙන් අයින් කළා දාන්න කද්දාකවත් නැහැ කියන්න නොලැබේවා. බෑ කියන්න නොලැබේවා. අපිට හම්බෙලා තියෙන්නේ ඒ තරම් සුද්ධ දෙයක් කියලා කටයුතු කරන්න පටන් අරගත්තොත් මට හිතෙන්නේ නිවන් ලැබුවා වාගේ. නිවන් ලැබලා නැහැ තව. අපි මේ පාටට වැටලා ඉන්නේ. නමුත් මේ කල්යාණ මිත්‍රෝ දැකලා කල්යාණ මිත්‍රන්ගේ හේවනේ යන ගමනේ යනකොට ආයේ තවත් ඉල්ලට දෙයක් නැහැ. ඒ තරම්ම දුෂ්කර කෘත්‍යයක් තමයි කල්යාණ මිත්‍රයන් අතින් සිදෙන නිසා දුද්දතන දාති දුක්කරං කරෝති දුක්ඛමං කමති. දරුවෙක් වදනකොට අම්මා කෙනෙක් මොන තරම් මේ දුක් විඳිනවද? ඒක පුරුෂයෙකුට දරා ගන්න බෑ කියලා කියනවා. නමුත් මේ පෘථග්ජනෙක් සෝවාන් කරනකොට මේ ආර්ය ලෝකයට ප්‍රසූත කරනකොට අනේ නොවිඳනා දුකක් නෑ. ඒ සඳහා කරන්න තියෙන හැම දහං ගැටයක්ම දාන්න. ඒ නිසා මේ මවක් දරුවෙක් ප්‍රසූත කරනට වඩා විශාල ප්‍රයත්නයක් ඒ කොච්චරද කියනවනම් දැන් සරුවචනාංශය අර පයින් කොච්චර දෝදුර ගිහිල්ලා <clears throat> පස්සක බහනුන් එපයි කියද්දි බනිද්දි ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරලා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා ධම්මචක්ෂුෂය පහල කරගත්ත මේ ලෝකේ යම් තාක් පහල වෙන දේ තියෙනවා නම් ඒ සියල්ලම නිරුද්ධ වෙනවා කියලා. උදම්මැණිය කොණ්ඩඤ්ඤ හැමතුනේ බුදුහාමුදුරෝ. බුදුහාමුදුරන්ටයි තේරුනේ අනේ එක එක් ගොඩාවයි කිය. 18 කෝටියක් බ්‍රහ්මියෝ නිවන් දැක්කයි කියලා පොතේ විස්තර කෙරුවට බුදුහාමුදුරුවෝ මායින් කරේ නෑ. බුදුහාමුදුරුවෝ මායින් කරේ මේ ලේමස් සහිත එක මිනිස්සෙක් මේ පයින් මෙච්චර දුවගෙන ඇවිල්ලා පළවෙනිම ධර්ම දේශනා කරලා එක මිනිස්සෙක් මේ කෙලස් කසට හලලා දාලා ඇති හැටිය දැක්කා කියලා බුදුහාමුදුරුවෝ තමයි උදමනන්නේ. ඒ තරම් සතුටක් තියෙනවා, නිර්ාමිෂ සතුටක් කවුරු හරි කමන්නේ. මගේ වචනෙන් කියනවා තම්බියෙක් හරි කමන්නේ. නොරකින්න සීලයක් රකින්න පටන් අරගත්තොත්. නැති සමාධියක් ඇති කරන්න පටන් අරගත්තොත්. ලාවට කමක් නැහැ. අබ්බමල් රේණුක හරි කම නැහැ. ලූණු බිකත් තරමට හරි කම නැහැ. මේ ප්‍රඥාව ටික ටික වඩන්න ගන්නවා නම් ඒකේ පෙරපරේ පරපුරේ සීලු දෙනාටම කිරියරෙන වැඩක්. මේ ඇත්තුන්ගේ එක වැස්සියක් එක ඇතින්න පැටව වදනකොට පැටියෙක් වදනකොට මුළු ඇතිනිය සේරටම කිරි උරනවායි කියලා කතාවක් තියෙනවා. මොකද ඒක හර මේ ඇත් පැටියෙකුට කිරි දෙන්න බැරිලු එක අම්මගෙනකොට. ඒ වගේ තමයි කවුරු හරි කොතනක හරි ශීල වර්ධනයක්, සමාධි වර්ධනයක්, ප්‍රඥා වර්ධනයක් වෙනවනම් කල්යාණ මිත්‍ය දැනගන්නවා මගෙන් එන්න ඕනේ වැඩේ වෙනවා. ඒක මේ අර ගුරුවරයා ගාව අර ක්‍රමේ අර භාවනා මධ්‍යස්තර ඒව මොකක්වත් නැහැ. ඒ තරම්ම ඉවසිල්ලක් ඉවසනවා. ඒ මේ ආහරි ලෝකෙට ප්‍රසූත කරන්නේ ඉතින් ඒ සඳහා තියෙන උපක්‍රම රාශිය තමයි අපි මේ 84 දක් ධර්මස්කන්ධය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ආටුවා සංග්‍රහ විස්තරවල තියෙන ඒවා සේරගෙම ගන්න පුළුවන් උකස් දේවල් උකහාගෙන පුළුවන් තාලෙට තව කෙනෙකුට ඒ පාර කපලා දීම සඳහා ඒ අන්තිම ඉවසන්න තියෙන දේ ඉවසන. ඒ විතරක් නෙවෙයි ගුයම සාවි කරොති තමන්ගේ ජීවිතයේ හෙලිකරන්න එලි නොකර ඉන්න කිසිම දෙයක් තියාගන්නේ මේක දැකලා හරි කමක් නැහැ නිවන් දකින්නවා කියලා හිතනවනම් මේ ඇත්ත විශ්වාස කරන එකක් නෑ සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ ලිංගෙ පෙන්නලා තිනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ උනන්දු බ්‍රාහ්මණයෙකුට. ඒක දැකලා හරි කමන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත පුද්ගලයා ලෝකේ ඉන්නවයි කියලා දැනගන්න සරුවච්චන්සේගේ ලිංගේ ආවරණය වෙලා තියෙන්නේ ඒක පෙන්නලා තියෙනවා. ඒක පේන්නේ මහා අසික්කිත වැඩක් වගේ සාමාන්‍ය විදියට කියනවා. නමුත් මේ මොනම දෙයක්වත් නෙවෙයි බලමාර්ථය. මෙවන්සට ඒකේ විශ්වාසයක් ඇති වෙයි. සද්ධාාවක් ඇති වෙනවනම් Taman ළඟ තියෙන මොනම දෙයක්වත් ගුරු මුෂ්ටියක් වශයෙන් අතට මිටමලවන්නේ ඒ සියල්ලම විනිවිද පේන සුළු ප්‍රජාතන්ත්‍රවාදී සම විභජනයට ලක් කරලා මෙන්න මෙච්චරයි මයි ළඟ තියෙන කියලා විදහා දක්වන්න පුළුවන් වෙන්නේත් කල්යාණ මිත්‍රයෙකුට විතරයි. ඒක කල්යාණ මිත්‍රගේ ලක්ෂණයක් අසවල් දේ කියලා වසංගනවා නම් වසංගන ගති ඒකාන්තෙම කෙලෙස්. වසංගණ්ඩ වසංගණ්ඩ කෙලෙස් වෙන්න බුදුහාමරෝ කියලා තියෙන්නේ තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිසං පටිච්චං. මහණ මේ තථාගත දේශනා කළද ධර්මේ විවෘත කරන්න කරන්න බබලනවා. අකුලන්න අකුලන්න හංගන්න හංගන්න කෙලසෙනවා. නිසා කල්යාණ මිත්‍යාගේ තියෙන ගතියක් කවම දාකවත් මොනම දෙයක්වත් කාටවත් වසංගන්නේ. හැබැයි ඒක අනිත් පැත්ත තියෙනවා. Taman එක වැඩ කරන කෙනෙක්ගේ රහසක් කවදාකවත් තව කෙනෙකුට කියන්නේ නැහැ. ගුයයන් අස්ස පරිගුයති. දැන් කමඨාන් සුද්ධ කරනකොට ඕනම කෙනෙක් ඇවිල්ලා තමන්ගේ ජීවිතයේ තියෙන ඒ දුක්ඛ ජනක දේවල් අසාධාරණකම් විචේව කියන්න විශ්වාස කරන එකම කෙනා කල්යාණ මිත්‍යා විතරයි. නමුත් කල්යාණ මිත්‍යා කවදාකවත් ඒක තව කෙනෙකුට හෙලි කරන්නේ මොකද ඒකේ වෘත්තියට මහා නිග්‍රහාවක්. නිසා Tamange සියල්ල හෙලි කරාට Taman කරා පැමිණෙන දේවල් කෙරෙහි වග වෙනවා කවදාකවත් කාටවත් හෙලි කරන්න. ඒ නිසා ගුයමස්ස ආවිකරෝති ගුයං අස්ස පරිගුයති කියලා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් තියෙනවා. විශ්වාසයෙන් Tamante වචනයක් කිව්වනම් ඒක කවදාකවත් ආයේ ඒ පුද්ගලට හානි වෙන විදිහට හෙලි කරන්නේ නැහැ. නමුත් Taman ළඟ තියෙනවා නම් යම් දැනුමක් හෝ උපක්‍රමයක් හෝ කිවේතු දෙයක් අනුන්ගේ සීල සමාධි ප්‍රඥා පීරණය පිණිස ඒක සම්පූර්ණ හෙලි කළ දක්වනවා. එනිසා ඒකේ වසංගණ්ඩ දෙයක් නෑ. නිසා සමහර වෙලාවට ආර්යහන් ගුණය ගැන කතා කරනකොට රහසින්වත් පව් කරන්නේ නැහැ කියලා කියන බුදුහාමුදුරන්ට රහසින් පව් කරන්න ඕන කමක් නැහැ. සමහර බුදුහාමුදුරු කියනවා මේකෙත් කියලා තියෙනවා මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සමහර බුදුහාමරණව දිනනකොට බුදුහාමතුරු කාමීත්‍ය සේවනය කරන්නේ නැහැ කිය. ඕකට නෙවෙයි බුදුහාමතුරු ලෝකට පහන්න බුදුහාමර කාම සේවනය කරන්න නෙමෙයි මේ ආවේ. නමුත් බුදුහාමර පහන්න නමුත් සමහර වදිනකොට බුදු ගුණයක් විදිහට කියනවලු අපේ බුදුහාමතුරු මේ ලාමක අකුසල් කරන්නේ නැහැ කිය. ඒක මේ බුදුහාමතුරු කියන කියලා දන්නේ නැතිකමට කියන කතාවක්. බුදුහාමතුරු මේ භ්‍රමජාලය කළවලා දාන්නයි. අන්න ඒ වගේ ඒ Taman ළඟ තියෙන කිසිම දෙයක් වසන් ගන්නෑ. නමුත් කවගේ හරි තියෙනවා නම් විශ්වාසයෙන් ගෙනත් තිබ්බ දෙයක් අරසාවට මේක තියාගනින් කියලා වගේ කවදාකවත් එක හෙලි කරන්නෙත් නැහැ. ඒක කල්යාණ මිත්‍රන්ගේ ඇඟෙන් එන එකක්. ශිල්පීය ක්‍රමයකින් නෙවෙයි ඇඟෙන් එනවා මේක රකින්න ඕන කියලා කවදාකවත් හෙලි කරන්න. ඒ වගේම ආපදාසුන ජහති. ඒ පුද්ගලයාට කරදරයක් අමලියක් කරදරයක් වෙච්චලා කවදාකවත් කරාරින්නේ අර ධර්ම දේශනාවකින් පමණයි තමයි මේ මනුස්සයා ගොඩ ගන්නේ. නමුත් මේ මනුස්සයාට මේ වෙලාවේදී වෙන ඉන්ද්‍රජාලයක් කොටලා හරි මනුස්සයා ගොඩ ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ආපදාවක වෙලාවේදී රහසේ ඒක හරි කරලා ගොඩ ගන්න ගතියක් තියෙනවා. පාප මිත්‍රයා හැම වෙලාවෙම බලන්නේ විනයක් අටින්න තමයි. කීයක් හරි කඩා ගන්න තමයි. කල්යාණ මිත්‍යා කවදාකවත් ආපදාවේදී ඉල්ලීමක් කරපු වෙලාවක කවදාකවත් නෑ දැන් බෑ හෙට එන්න අපරාධ ඊයේ කිව්වනම් හරියට කරලා දෙන්න තිබුණානේ ඒක අත මොනවත් නෑ. ලොකු සංසිඳන කාලේ කිව්වේ යමෙක් කවුරු හරි ඉල්ලනවනම් ඒක ඇඬිල්ලක් විදියට බාරගන්නේ. කවදාකවත් නම්බුවේ ජීවත් වෙන මිනිස්සේ තව කෙනෙක්ගේ යමක් ඉල්ලන්නේ නෑ. නිසා Taman ළඟටයි යමක් ඉල්ලීමක් කරොත් කවදාකවත් නෑ කියන්න එපා තියෙනවා. කවදාකවත් බෑ කියන්න එපා පුළුවන්. ආපදාවේදී තමයි කල්යාණ මිත්‍යාගේ ගුණ පේන්නේ. ඒ වගේම කීනේන නාටිමඤ්ඤති කියලා තියෙන දැන් මම ඇසුරු කරන තමන්ගේ ගෝලයා හෝ සබ්‍රක්‍මචාරින් වහන්සේලා හෝ ගුරුවරයා හෝ සමහරලාට මිනිසුන්ගෙන් තද බල නිඳාවල් වලට ලක් වෙනවා. එයාගේ වැරද්දක් නිසා වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් මේ වගේ වෙලාවල් වල ඉක්මවල කල්පනා කරන නැත්නම් මේ මාස මෙච්චරත් කළා මගේ යාළුවෙක් කියලාත් මගෙත් නම නරක වෙන්න මෙහෙම වැඩක් කරගත්තනේ කියලා ඒක කවදාකවත් එහෙම හිතන්නේ නැහැ. එයා ආරසා කරගන්න බේර ගැනීම සඳහා කරන්න තියෙන උපක්‍රම කරනවා. ඒක හරියට මේ පුත් මාතිකා පුත්තික බය කියලා කියනවා අම්මා කෙනෙක් තමන්ගේ දරුවා අතහරින්නේ නැහැ එසේ මෙසේ ප්‍රශ්නකදී. ඔය රිලවක රිලවිය අධ්‍යා බලන්න ඒ පැටිය බදාගෙන තමයි ගහට පනින්නේ. ඒ වගේ තමයි මාතික පුත්තික මාතිකා පුත්තික ස්නේහයේදී ගින්නක් ජලගල්මක් අනතුරක් මොන දේ වුණත් බදා ගන්න. නමුත් සමහර ඊටාත්ම අමාරු වෙලාවට අම්මා දරුවා තාන්න වෙලාවක් එනවා. කල්යාණ මිත්‍යා අන්නේ ඒ වගේ තමයි බැරිම නම් මිසක් හැකි හැම වෙලාවකම දරුවෙක් Taman කුසින් වදාගත්ත දරුවෙක් මවක් Taman කුසින් වදාගත්ත දරුවෙක් මොන්නම කරදරයක දරුවා බේරන මිසක් Taman මැරෙන මිසක් අතාරින්න නැතුව වගේ කල්යාණ මිත්‍යෙක් එක්ක ඇසු කරනකොට කවමදාකවත් ඒ පුද්ගලයා කෙලෙසුණයි කියලා ඉක්මවලා හිතන්නේ ඉතින් මේක නිසා ਸਰවඥයන් සඳහන් කර තිනවා විශ්වාසා පරමාඥාති කිය. අපි මේ ලෝකේ ඉන්නේ එකම ඥාතිත්වයේ තමයි මෙන්න මේ විශ්වාසය. ඉතින් මේ කල්යාණ මිත්‍යා දැක්කට පස්සේ සියලු ඥාති පරිවට්ටේ අතහරින්න වෙනවා. සියලු වස්තු භෝග පරිවට්ටේ අතහරින්න වෙනවා. නමුත් ලබන ලාභය අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒක සාමාන්‍ය මේ ආර්ථික විද්‍යාවේ, දේශපාලන විද්‍යාවේ, සමාජ විද්‍යාවේ හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම තැනකදී අතහැරියොත් හිතන්නේ මේ ඔළුව නරක් වෙලයි කියලා. පිස්සු හැදිලයි කියලා. මොකද්ද මේ කරන්න හදන්නේ කියලා ඒ කට්ටිය රහුව බැඳගෙන ඇවිල්ලා විරුද්ධව විරුද්ධව වචන කතා කරනවා. කිසියම් කෙනෙක් නැහැ එහෙම කෙනෙකුට ඉදිරියට යන තල්ලුවක් දෙන්නේ බුදුහාමුදුරුවෝ ඈතකටලා ඉඳගෙන බාගෙට hina වෙලා කියනවා. "බෝක පැනපන්. ඔය කාගවත් බනහනින්න එපා. මගේ පැත්තට පැනපන්" කියලා. ඒක කියන්න තමයි උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂ පෙරම් පුරලා අදිෂ්ඨාන ශක්තිය අරගෙන ඒ විශ්වාසය ඇති කරන කටයුතු කරේ. ඉතින් අන්නේ එහෙව් પરම්පරාවක අපි ඉන්න අපි අපි නරකයි කියන්න මේ ජීවිතේ මේ කාලේ මේ මේ අපි ඉන්න පරිසරයේ කල්යාණ මිත්‍රෝ නැහැ කියලා ඒක සාප වෙනවා. කල්යාණ මිත්‍රෙක් නැත්තම් මතක තියාගන්න තමන්ට තමන් වෛර කරන වෙලාවක තමයි එහෙම කියන්නේ. තමන්ට තමන් මෛත්‍රී කරන තමන්ගේ තමන්ගේ හොඳ පැත්ත දකින්නකොට පේනවා අනන්ත අප්‍රමාණ මේ සඳහා උත්සාහ කරන පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම පසුගිය අවුරුදු 20 30 ක වර්ධනයක් වෙච්ච නිසා අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නෙම පස්මහා බැලුම් බලලයි කියලා මට හිතෙනවා. නැත්තම් අපිට කොහොමද මේ වගේ බෞද්ධ පරිසරයක මේ වගේ අම්මන්ට ආම්මලා තාත්තලා බෞද්ධ වෙලා මේ වගේ බෞද්ධ පිරිසක් එක්ක මේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න හම්බුනේ. ගినాපු පිනකුත් තියෙනවා. ඒ වගේම අපිට ලැබෙන්න ඕන යම් ප්‍රමාණයකටත් අනුග්‍රහ ලැබිලා තියෙනවා. අනේ එහෙව් එකේ කවදාකවත් එපා මේ මේ භාවනා ජීවිතේ ගත්දී හොස්ස දික් කරගන්න. කවදාකවත් එපා චර්චු ගන්න. කවදාකවත් එපා ඒක හිනහ වෙවි යන ගමනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන සුගත කියලා සුන්දරෝ ගමන් ඇති කෙනෙක් අන්තිම දුෂ්කර වැඩක් කරන්නේ. හැබැයි hina වෙලා තමයි ගමන් කරන්නේ. නිසා භාවනා කරන ජීවිතය සබ්‍රක්‍මචාරී ජීවිතයේ හුද්දු මිත්‍රත්වයක් විතරයි. 100%ක්ම මිත්‍රත්වය විතරයි. ඒ වගේ ලෝකේ කොච්චර මේ පාප මිත්‍රෝ හිටියත් කොච්චර ඒ ඇඹුල හිටින දෙයියට හැපෙන වචන කතා කරත් කිසි දෙයකට මායින් කරන්න එපා. අපිට බුදුහාමරංගේ ආලෝකය තියෙනවා. අපිට ධර්මාලෝකය තියෙනවා. අපිට ඇසුරු කරන සංඝ පිරිස ඉන්නවා. අපිට අපේ කියලා සීලයක් තියෙනවා. ආන්න ඒක ඉස්සර කරන යන්න පටන් අරගත්තොත් ඔය පාප මිත්‍ර ඇසුර මහා මෙරක් වගේ ලුකුවට තිබුණට ඒ Tamanට ලැබිච්ච මේ සද්දේය වස්තු ටික හම්බුණාට පස්සේ මේ ඒ ධර්මානුකූල ශක්තිය අර කන්දක් තරම් වෙන පාප දේවල් සම්පූර්ණයෙන්ම දුරින් දුරවන් කරන කොච්චර අන්ධකාරය කරකවන පහනක් පත්තු කරපුවම පලාතක අන්ධකාරයට ඉන්න බැරුව යනවා. ඒ නිසා තියෙන හොඳ පැත්ත දැකලා දැකපු කල්යාණ මිත්‍රු නිසාමයි අපි මෙතනත් ඉන්නේ කියලා කල්පනා කරගෙන ඊගාව પરම්පරාවටත් අපි කොහොම හරි මේ පණිවිඩය දෙන්න ඕන කියලා බැලුවොත් අපි විශාල යුග මෙහෙවරකට කර දීලා තියෙන්නේ. ඒ යුග මෙහෙවරක් කරන කෙනෙක් කවදාකවත් නරකයි නිදහසට කරුණු කියන්නේ. අයිතිවාසිකම් ඉල්ලන්නේ. චෝදනා කරන්නේ. ඒක සියරම් පැත්තකට දාලා සතුටු වුණොත් මම නැවතත් ප්‍රකාශ කරනවා ඒ දේ අවබෝධ කරනවත් එක මේ කියන්නේ නිවන් මාර්ගයේ පවා නිවන කියන්නේ මොකද්ද නිවනටපත් වෙච්චාම හම්බෙන විනෝ විවේකය විමුක්තිය මොකද්ද කියලා මේ කල්යාණ මිත්‍ර ගුණ වටහා ගන්නකොටම තේරෙනවා අනේ ඒක මේ සියලු දිනාටම ඇති වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මම මෙතනින් නැත කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා අදත් අපි පැය කමාරක පමණ කාලයක් අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා. චින්දවශී කටයුතු නිම කරන්න කලින් කාට හරි ඒ සම්බන්ධව කී යුතු කළ යුතුමක් තියෙනවනම් ප්‍රශ්න තියෙනවනම් අපි ඒකට ඉවසලා එහෙම නැත්නම් නැත්නම් ඉවර කරලා අපි මේ වැඩේ සංවිධානය කිරීමේදී පෙනීන පෙනී උදව් කරන නැත්තන්ටත් ඥාතියින්ටත් පින්පමුණුවල අප අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමේ දවසේ කටයුතු වැඩ නිම කරමු කියලා මම යෝජනා කරනවා. ඒකදී මට මතකයි ඔය මේ ළඟදී ස්වාංශ අපවත් වුණා අචාන් මහබුවා කියලා මේ තායිලන්තේ හිටියා මම දැන් දවස් ගානකට ඉස්සලා අපවත් උනේ ඒ ස්වාංශ කියලා තිබුණා තමන්ගේ භාජනේ පිරුණාට පස්සේ වැක්කෙන ටික තමයි දෙන්නේ කියලා. තමන්ගේ වාදින හිස්තියදී දෙනවයි කියන එක ඒක නිකන් මේ බාගට තැම්බිච්ච allele තමයි. නිසා කුපරෙන් වතුර පිරුණාට පස්සේ ඊගා කුමරට වැක් කරන කැස්කේඩින් කියලා කියන්නේ. ඒක පිරුණාම ඊගාට වැකන ඒක ස්වභාවයෙන් වෙනවා. අපි මේ දුන්න නැති වුණාට මිනිස්සු ගන්නවා. අපේ අතින් නිකුත් වෙන මේ තරංගවල තියෙන සෞඛ්‍ය සම්පන්න ගතිය නිස්සද්ද බණක් වෙනවා. ඒක ලියලා පෙන්නලා සමීකරණ ලියලා අරක කරන්න මේක කරන්න ඕනේ නැහැ. තමන්ගේ කරන වැඩේ සතුටින් කරගෙන යන්න භාෂාවක් දන්නේ නැති වුණත් ස්ත්‍රී පුරුෂ වෙනසක් වුණත් වෙන ආගමක වුණත් ඒ මනුස්සයාට ඒ ටෙලිපතික් මෙතඩ් එකට නැත්තම් මනසින් මනසට සම්බන්ධතාවය යනවා. ඒක නිසා ඒකයි කියාපාන දෙයක් නැහැ. ඒක ධර්ම නියාමයකටමයි යන්නේ. මේ දේශනාවක් නැත්තම් මේ මේ මොකද්ද කියන්නේ මේ කියාදීමේ මූල ධර්ම ක්‍රමයක් නැති වුණාට බුදුරජාණන් සඳහන් කරන අඩු ගානේ සිල් රකින්නවනම් ඒ සිල් සුවඳ දස හතරටම පැතිරෙනවා. ඉහළටයි පහටයි උඩටයි යටටයි ඒකට ආය වෙනම ව්‍යාපාර කරන්න නිසා කරගෙන යන දේ අවිශ්වාසයෙන් කරන එක විතරයි කරන්න දෙන්නේ. එතකොට නොකිය වෙන බණක් කියනවා. නේ ඒකට කියන්නේ නිස්සද්ද බණ කියලා තමයි කියන්නේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඉස්ලාම නිවන් දැක්කට එකම කෙනෙකුටවත් බණ කියලා නැහැ. එකම කෙනෙක්වත් නිවන් දැක්කලා නැහැ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කිසිම වචනයක් සඳහන් වෙන්නේ නැහැ ඊට පස්සේ. නමුත් බුදුරජාණන් කිව්වා චිර රාත්‍රඥ මහා සංඝ රත්නය අතර පළවෙනියයි කියලා කොණ්ඩඤ්ඤ සාංශර දුන්නා විශේෂ ගෞරව නාමයක් නිවන් ලැබපු මුල්ම කෙනා. ඒ නිසා වැඩි තල තුනාම කෙනා කියලා මේ උපාධියක් දීලා තියෙනවා. මොකද ඒ සාංශල කොහේ හිටියත් ලෝකෙට සාන්තියක් මිසක්ක ආදර්ශයක් මිසක්ක කවදාකවත් හානියක් බයක් ඇති වෙන්නේ නැහැ. නිසා නැවතත් කියන්න තියෙන්නේ අපිට කරන්න තියෙන ලොකුම දේ තමයි පවු නොකර සිටීම. පින් කිරීම පැත්තට ගියොත් නම් අනාගතයි කියලා හිතන්න. ආයෙ මොකක්වත් නැහැ ඉතින් කක්කම තමයි. කරන්න ගියා නම් ඉවරයි. කෙරෙන කොයි එක උනක් කමන්නේ. දැන් පොඩි උංග බලන්න ඇඳගෙන ඉන්න රෙද්දේ බඩ ගියයි කියලා. හරි වමනේ කෙරුවක හත් පහක දෙයක් තියෙනවද කියලා. දැන් අපිට හිටියොත් එමේ ඇඳගෙන ඉන්න රෙද්දේ බඩ ගියොත් මොකද වෙන්නේ? බුදු අම්මේ මලාහා සමානයි. වමනේ ටිකක් ගියොත් ඕටු ටිකක් වැක් කරනොත් ඉවරයි. අර පොඩි කාලේ බලන්න ඒක ස්වභාවයෙන් සිද්ධන ඌ ගණන් ගන්නේ අම්මා තමයි වග බලාගන්නේ. ඒ වගේ වෙන දෙයකට වෙන්න ඇරලා මොනව කරන්න ගියත් මං කියනවා සංකරයි කියලා. වෙන දේ විතර ලස්සන දෙයක් අපිට වෙලා තියෙන්නේ කොහොම කෙරුවක්වත් වෙන දෙයකට වෙන්න දෙන්න බෑ. මම ඉන්නකොට එව්වා කොහෙද කියලා ඉතින් අයිකලා. අත දාගත්ත ගමන් ඉතින් කර්ම රැස් කර ගන්නවා. ඉතින් සංසාරෙ දික්කේ.